ශ්‍රද්ධා ඉති සම්පන්න පින්වත්නි අපි කිංසුක සූත්‍රය මුලින් කියාගෙන ඒ පවත්වාගෙන යන ධර්මදේශනා මාලාවේ අපි දැන් <clears throat> හතරවෙනි දවසටයි පත්වලා තියෙන්නේ. ඉතින් අපි මේ වෙනකොට මේ සූත්‍රයේ මූලික ප්‍රශ්න දෙකක් සහ උත්තර දෙකක් සාකච්ඡා කරන්න ඉදිරිය තියෙනවා. ප්‍රශ්න දෙක තමයි ඇත්තම එකම ප්‍රශ්න දෙසරයක් නගිනවා කෙතකින් භික්ෂුවකගේ දර්ශනය සුවිසුද්ධ වේද චිත්තවතානකෝ ආවසෝ භික්ඛුණං දර්ශනං සුවිසුද්ධං හෝති කියන්නේ. ඒකට පළවෙනි භික්ෂුව උත්තර දෙන භික්ෂුව සඳහන් කරන්නේ යතෝචකෝ භික්ඛවේ ඡන්නං පස්සායතනානං අත්ථකම සමුදයන්ත අත්ථකමංච යතා භූතං පජානාති යතවතාකෝ ආවසෝ භික්ඛුණං දර්ශනං සුවිසුද්ධං හෝති. පැවැත්මේ යම් කිසි කෙනෙක්ගේ ස්පර්ශයේ සිදුවෙන ස්ථාන හයක් බුදුහාමුදුර සඳහන් කළා තියෙනවා. ඒ ඒ තැන්වල ස්පර්ශ වෙන වෙනකොටම ඒකේ හට ගැනීම සහ ස්පර්ශයගේ හට ගැනීම සහ ගිවි යන ස්ථානයේ සාංශුද්ධෙන් කවුරු හරි දකිනවනම් අන්න ඉවෙන කිනාගේ දර්ශනය සුසුද්ධයි කියලා මම කියනවා. අපි ඒකට විස්තර ඉදිරිපත් කරගත්තා. කෙසේ නමුත් මේ ප්‍රශ්න අහන භික්ෂුව ඒකෙන් සතුට නැතුව තව භික්ෂුවක් ළඟට ගියාට පස්සේ ඒ ප්‍රශ්නේම නගනවා. ඒතකොට දෙවෙනි භික්ෂුව සඳහන් කරනවා යතෝචකෝ ආවසෝ පංචන්නම් උපාදානක්ඛන්දානං සමුදයං ච අත්ථකමං ච යතා භූතං පජානාති. එත්තාවතාකෝ ආවසෝ භික්ඛුණං දස්සනං සුවිසුද්ධං හෝති. අර උත්තරේ වගේමයි නමුත් වෙනයි සර්වචනාචී උත්තරයක් වෙන ප්‍රශ්නෙට වෙන පැත්තකින් උත්තර දෙනවා මේ පංච උපාදානස්කන්ධයන්ගේ හට ගැනීම සහ ඊවන් කිරීම සුවිසුද්ධව දකින්න සාංශුද්ධව දකින්න මුලපදාග හරියට දකින්නවනම් එයාගේ දර්ශනය පිරිසිදුයි කිය. ඉතින් අපි ඇත්තටම මේකට ඊයේ දවසම ධර්මදේශනාවේ විලා ගත්තා තේරුම් අරගන්න මේ උපාදානස්කන්ධ ජීවිතයක් හට ගන්නකොට හට ගන්නවා ජීවිතයක් මරනකොට මරනවා කියලා අපි දන්න සාමාන්‍ය ද්වාදසාකාර පටිච්චසමුප්පාද ක්‍රමයට වඩා ඒ ඒ චිත්තක්ෂණයක් චිත්තක්ෂණය පාසා ඒක ඇතිවීම පවතින නැති වෙන දෙයක් පහනක එතන එතන දැල්ලත් තෙලුත් පත්තු වෙමින් තිරයන් දැල්තෙලුත් පත්තු වෙමින් දැල්ල හැට ගන්නවා වගේ පංච උපාදාන ස්කන්ධ ඇතිවෙමින් නැතිවෙමින් පාතිනවා. යකි යම් කිසි කෙනෙකුට සතිය අප්‍රමාදයේ දිනු කරලා ඒ ඊටාම සූක්ෂම ඊටාම සමීපව ඊටාම ආසන්නේ මේ මතුවෙන මතුවෙන උපාදාන ස්කන්ධයන්ගේ හට ගැනීම සහ ඊවන් කිරීම දක්ක ගන්න පුළුවන් නම් දර්ශනේ පිසුදු කර ගන්න පුළුවන්. ඒ අනුව අපි අනිකුත් තැන් වල සර්වචනන්සේ දේශනා කරපු කාරණා අනුව මේ පාදානස්කන්ධ තේරුම් ගත්තේ රූප පාදානස්කන්ධ වේදනා උපාදානස්කන්ධ සංඥා උපාදානස්කන්ධ සංස්කාර උපාදානස්කන්ධ විඥාන උපාදානස්කන්ධ කියලා. ඉතින් මේකෙන් අපි උත්සාහ කරේ අර ජීවිතයක් හට ගන්නකොට ඇති වෙන උපාදාන ජීවිතයක් හට ගන්නකොට හට ගන්නා වූ මේ ස්කන්ධ පහ පංචස්කන්ධය වගේම ඒක ඊටාම සූක්ෂම වශයෙන් එතන එතන උප්පත්තියක් සහ එතන එතන මරණයක් සිද්ධ වෙනවා සූක්ෂම මරණයක් සහ සූක්ෂම උප්පත්තියක්. අනේ ඒක සැඟවිලයි සිද්ධ වෙන්නේ. ඒක නිසා ඒක තිරෙන් පිටිපස්සේ සිද්ධ වෙන්නේ. ඉතින් කාට හරි සුවිසුද්ධ දැකීමක් ලබන්න ඕනේ නම් මේ මතුවෙන මතුවෙන වෙලාවේ ඒකේ හට ගැනීම සහ ඉවං වෙන තැන උදය වය දෙක නැත්නම් සමුදය අත්ංගමිය කියන දෙක දකින්න තමයි අපි උත්සාහ කරන්නේ. ඒකෝට තමයි අපේ ඒ දර්ශනීය පිරිසුදු වෙන්නේ කියලා. ඉතින් ඊයේ අපි ගත්ත ප්‍රයත්න අනුව අද ඇතිවෙච්ච ප්‍රශ්න දිහා බලනකොට මට හිතුණා ඊගාව ප්‍රශ්නට සහ ඊගාව උත්තරයට යනවා වගේම යන විනුවට මේ පංච උපාදානස්කන්ධ පිළිබඳවම අපි තව ටිකක් විස්තර කරගන්නේ කොහොඳයි. ඒ අපහැදිලි තැන් පැහැදිලි කරගන්නත් පැහැදිලි කරගත්ත කට්ටියට මේ පාර දිගේ මේ පෙත දිගේම තව ඉදිරියට යන්න. ඉතින් මේ විදිහට භික්ෂුවකට ප්‍රශ්නයක් මතුවෙන්නත් උත්තර දෙන භික්ෂුවට මේකට උත්තරක් වශයෙන් උත්තර දෙන්නත් හේතුව ඉදිනදා ජීවිතයේ අපේ දැක්මට අපේ බැල්මට අපේ විමසුමට මේක ලක් වෙන්නේ නැති නිසා. ඒක ලක් වුණත් නැදත් ඒක බැලුවත් නැතත් සිද්ධ වෙන්නේ නම් මේකයි. ඉතින් ඒක නිසා මෙතන මොකක් හරි මුවා වීමක් වංචාවක් මායාවක් තියෙන නිසායි විශේෂ ප්‍රයත්නකින් තොරව අපිට මේක දැක ගන්න බැහැ. විශේෂ ප්‍රයත්නේ නම් සත්‍යපට්ඨාන කියලා කියනවා. එහෙම නැත්නම් අපිට සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා කියලා කියන්න පුළුවන්. නමුත් ඒ ශික්ෂා වලින් හරියට ඉදෙව්වොත් මේක දැක ගන්න පුළුවන් වගේම ඒ බින්ගේ හරහා ගියේ නැත්නම් නැත්නම් ඒ ප්‍රතිපදාව හරහා ගියේ නැත්නම් ඒ ක්‍රමේ හරියට දැනගත්තේ නැත්නම් සම්පූර්ණ ලෝකයා මත් කරගෙන යන විශාල ව්‍යාපාර කෙලස් වල තියෙනවා මාර බලවේග වල තියෙනවා. ඒ නිසා මේ ප්‍රශ්නේ අහුවේ නැත්නම් මේ උත්තරේ හම්බුනේ නැත්නම් වැටි වැටි මේ පාරේ ගියේ නැත්නම් මේ බින්ගේ හොයාගත්තේ නැත්නම් අපි හැමදාමත් මේ කෙලස් වලට යට වෙලා හැමදාමත් මේ මාන බලවේග වලට යට වෙලා මේක ප්‍රශ්නයක් නමුත් උත්තරයක් නැති එකක් විදියට උත්තරයක් තියෙනවා නමුත් විසඳ ගන්න බැරි එකක් විදියට තියෙනවා නමුත් ඒක මෛත්‍රී බුදුහාමුදුරුවෝ විතරයි විසඳන්න පුළුවන් විදියට නානා ප්‍රවිධ අපි පතර දාන්න ඉඩ තියෙනවා ඉතින් ඒක නිසා මේ උපාදාන හට ගන්න අරගත්තට පස්සේ ඒ හට ගැනීමත් එක්කම විපාදාන් නිසා ඒ පුද්ගලයාට සත්‍ය මුවා වෙනවා. ඒ தත්ත්වය මායාකාරී වෙනවා. වල්මත් වෙනවා. නැත්නම් කුල්මත් වෙනවා කියලා කියන්න පුළුවන්. ඒ නිසා අපසොයట్లా මේක වෙන හැටි බලනවා වෙනුවට ඒ වල්මත් වීම දිගේ කුල්මත් වීම දිගේ බාහිරට යෑම තමයි සිද්ධ වෙන්නේ. ඉතින් ඒක තමයි ජීවිතය කියන්නේ. ඒ නිසා ජීවිතය ජීවත් කරන තාකල් කවදාකවත් මේ උපාදාන හට ගන්න ක්‍රමයට ගොනුවක් යොමුක් ස්වභාවිකව පෙළඹීමක් වෙන්නේම නැහැ. ඒක පිළිබඳව බැරි වෙලාවත් හිතා ගන්න එපා. ඒක නිකන් ඉන්නකොට අහම්බෙන් වගේ සිද්ධ වෙයි කියලා. ඒ නිසා මේ යහදක් නැති කර ගන්න අනිවාර්යයෙන්ම ක්‍රමවේදයක් තියෙනවා. චරචනාංශ විචල කරනවා. ද්වේ මේ භික්කවේ පච්චා සම්මාදිට්ඨිය උපාදාය ඛතමේ ද්වේ අච්ච අරතෝච ഘോഷෝ අච්ඡතයෝර්ෂු මනස්කාරෝ මහණිය යම්කිසි කෙනෙකුට මේ සවිසුද්ධ දර්ශනය ඇති කරගන්න ප්‍රත්‍ය දෙකක් හේතු කාරණා දෙකක් මගේ සම්‍යක් සම්බුද්ධ ඥාණයට නැත්නම් සර්වඥතා ඥාණයට වැටෙනවා මොනවාද? භරතෝච ගෝසෝ අනුන්ට අහුන් කන්දෙන්න. තමන්ගේ ස්වම්භූ ඥාණයෙන් කවදාකවත් මේ ඥාණය පහළ වෙන්නේ නැහැ. ස්වම්භූ ඥාණය අනිවාර්යයෙන්ම සංසාරගතයි. ස්වම්භූ ඥාණය අනිවාර්යයෙන්ම බාහිරට හැරෙච්ච එකක්. ඒ කවදාක සංසාරේ ගැලවී පැත්තට කල්පනා වෙන්නෙම නැහැ. ඒක හැදිලා තියෙන්නේ තාලෙට. දෙක අජත යෝනිසෝමනිස්කාරෝ ඇතුළතින් මේ ඇහිච්ච දේ නුවණින් සලකා බලන්න පුළුවන්කමක් තියෙනවා. එහෙම නැත්නම් මුලින් නම් කලයකට වතුරක් කිරුවා වගේ ඒක දිරව ගන්න බැරි නම් හරි දේ ඇහුණත් ප්‍රෝජනයක් වෙන්නේ නැහැ. හරියට මේ ස්වාමීන් වහන්සේ ලම්බෙච්ච පළවෙනි උත්තරේ හරි උත්තරයක්. ඒක මේ සූත්‍රය හමාර වෙනකොට තියෙනවා. නමුත් ඒ ස්වාමීන් වහන්සේට වගතුවක් ඉන්න අය ඊගාව හම්තුරු කාට කියලා අහනවා. අර ප්‍රශ්නේම මොකද ඒ උත්තරේ අන්තර්ගත ඇතුල් ඇතුල් වෙලා නැහැ. ඉරවගෙන නැහැ. ඉතින් ඒක නිසා ඇතුළත යෝනිසමංස්කාරය යෝනිසමංස්කාරය කියන්නේ නෝනිසලකා බැලීම කියලායි සාමාන්‍ය පොතක පරිවර්තිතේ තියෙන්නේ. නමුත් ඒක ඊට ඩිංගිත්ත තව පණ්ඩරේ කියන්න වෙනවා. එහෙමනම් මේ යෝනිසමංස්කාරය කියලා කියන්නේ රැඩිකල් වාදීව සලකා බලන්න වෙනවා. විප්ලවවාදීව සලකා බලන්න වෙනවා. සම්ප්‍රදාන කුල කල්පනා වෙන්න අනිවාර්යයෙන්ම නැවතත් ආර වැටෙන්නේ පළපුරුදු සංකල්පනාවටමයි සංසාර චක්‍රයටමයි. නිසා චක්‍රෙන් ගැලවිලා යන විදිහේ විප්ලවීය කල්පනාවක් කෙනෙක් ළඟ තියාගන්න වෙනවා. බුදුබණ ඇහුවට ඒක හරියට තේරුම් ගන්න. ඒක නිසා මේ මේවට උපාදානස්කන්ධ කියලා කියන්නේ රූපවලට වේදනාවලට සංඥාවලට සංස්කාරවලට විඥාණයට පහළ වෙනකොටම ඒක මම කියා ගන්න හිතෙනවා පහළ වෙනකොටම ඒක මගේ කියා ගන්න හිතෙනවා පහළ වෙනකොටම ඒක ආත්මය කියා ගන්න හිතෙන මත්කතියක් එක තමයි මේ උපාදානස්කන්ධ පහළ වෙන්නේ ඒක නිසා මේ පහළ වෙන පහළ වෙන වෙලාවෙදීම එක දිහා බැලුවත් බලනකොට ඇතිවන මේ මන්මත් කරන ගතිය කුල්මත් කරන ගතිය, වල්මත් කරන ගතිය, මත් කරන ගතිය දැනගෙන ගියේ නැත්තම් අපි ඒ ආරයට අහුවෙලා ඒ ඒ මායාවට අහුවෙලා මේක මම කියා ගන්නවා මගේ කියා ගන්නවා මගේ ආත්මේ කියා ගන්නවා නිසා මේ උපාදාන කියන වචනේ හරි විෂකුරුයි හරි විචිත්‍ර හරිම මායාකාරී ඉතින් සා ඒ උපාදාන ඇති වෙන වෙලාවෙදීම ඒ වගේ මූලමදාක දක්න විශේෂ මුලයකයි දක්න වගේම ඒ උපාදාන ඇති වෙච්ච ගමන් නොදැක්කොත් යහදක්ෂ දර්ශනය නොතිබුණොත් සූසුද්ධ දර්ශනය නොතිබුණොත් මේ උපාදාන වලත් වර්ධනයක් සිද්ධ වෙනවා ඝන බහල වීමක් වෙනවා ඔලොමොට්ටල වීමක් වෙනවා අවිද්‍යාකරණයක් සිද්ධ වෙනවා අන්ධකාරකරණයක් සිද්ධ වෙනවා ඒ දිගෙත් යනවා ඉතින් සර්වචනාංශය හරියට බලන ඇති ඒක උපාදාන උපාදාන වශයෙන් බලන හැටි පෙන්වු කරලා දෙනවා වගේම එහෙම නොබැලුවොත් සුවිසුද්ධ දර්ශනයට ලක් වුණොත් නොවුනොත් මේ උපාදානයේ ඒව දිගේ වැඩිගෙන යනවා ඒ නිසා උපාදාන වර්ග හතරක් අපේ පොත්පත්වල විස්තර කරනවා උපාදාන කියන වචනේ නිකං gediya විසින් කියලා කියන කියලා නෑ ඒ උපාදාන තියෙන්නෙත් නෑ ඒකත් බොහොම සක්‍රිය මේ වර්ධනයක් ඇති සංසිද්ධියක් ඒ නිසා ඒක කාම උපාදාන වෙන්න පුළුවන් ditthi උපාදාන වෙන්න පුළුවන් ශීලපත උපාදාන වෙන්න පුළුවන්. අත්වාද උපාදාන වෙන්න පුළුවන්. ඒක නිසා අපි ඊයේ ගත්ත විදර්ශනයක් වගේ ගත්තොත් අපි ඊයේ සක්මන ගැන ගත්තා. පරියන්කේදී ගමු. පරියන්කේදී භාවනා කරගෙන යනකොට ඒ අරමුණේම අරමුණකට මුණ දාලා එහෙම නැත්නම් අරමුණ නතු කරගෙන අරමුණ මේචල් කරන ආම්බාම් කරගෙන අරමුණේම හිත පවත්තන වෙලාවක් අපි හිතාගම මේක ඔක්කොට වෙන නිසා නෙවෙයි නිදර්ශනයක් වශයෙන් ගන්න. ඒක ගන්නකොට විවිධ රූප පේනවා. රූප පේනවා කියලා කියන්නේ සමහර කොට ජේතවනාරාමේ බුදුආමතුරෝ මල් පූජා කරනවා වගේ හොඳ ලස්සන චිත්ත රූප පේනවා. තම සමහර කොට ඊටම බය එලවන සුළු අපාය දර්ශන සතුන්ගේ කෑලි මලමිනි විවිධ දේවල් පේනවා. ඒක ඇත්තම තාම සම්පූර්ණ රූපයක් පාඩපත් වෙලා නැහැ. නමුත් ඒ හිත මනෝරූප පාඩපත් කරගන්න. ඉතින් ඒ අත්වාද පාදාන කියලා කියන්නේ ඒ වෙනකොට අර අරමුණත් එක්ක වැඩ කරගෙන යන්නේ යා යුත්තේ ඒකයි සීල ශික්ෂාව. නමුත් ඒක නෑ පහළ වෙන රූපේ මම කියලා අල්ලගන්න. මගේ කියලා අල්ලගන්න. මගේ ආත්මය කියලා නැහැ කොච්චර වටනවද බට බුදුහාමුදුරන්ගේ රූපේ දකින්න හම්බුනායි කියලා ඒ කමට අන්දීපු හාමුදුරන්වත් වඳිනවා. ඉතින් ඇවිල්ලා පොත්තරක් තියාන කියලා කියනවා මම දැක බුදු ආමරෝ 18 රියන් බුදුරස් වීදුනා මෙහෙමයි මෙහෙමයි මෙහෙමයි කියලා හරියට අර දැකපු රූපේ නැත්තම් ජේතවනාරාමේ දැක්කයි කියලා නැත්නම් নানা ආකාර අර දැකපු දේවල් මම කියාගෙන මගේ කියාගෙන මගේ ආත්මේ කියාගෙන ඉතින් හිතත් කොහොමද බුදු ආමරෝ දකින්නේ කියලා දැන් තමයි භාවනා කරන්නේ හැබැයි මතක නෑ මේ දැකීම මම මාගේ කියාගත්ත නිසා මූල කර්මස්ථානේ අමතක වෙච්ච බව මම මේ බහලා ඉඳගත්තේ ඇති හැටි දකින්න බා මතක නැහැ මනෝ විකාරයක් දිගේ ඒ විලාය පහළ වෙච්ච බුද්ධ රූපයක් හෝ දේවදත්ත රූපයක් රත්තරන් දැක්කන රත්තරන් දිගේ හෝ අසුචි දැක්කන අසුචි දිගේ ඒක මම කියාගෙන මගේ කියාගෙන මගේ ආත්මය කරගන්නවා කියන්නෙම මූල කර්මස්ථානේ පාවා දෙනවා කියන්නේ ඉති යෝගාවචරය මේ උපාදාන වෙනවයි කියනකොට අත්වාද උපාදාන කියලා જાතියක් කියනවා. ඒ උපාදානෙ මොකද වෙන්නේ? මේ භාවනා කරනකොට අතරමඟදී හම්බෙන මොන දෙයක් හරි අල්ලගෙන. ඒක මම කියන එක මගේ කියන එක මගේ ආත්මය කියාගෙන ඉඳින් හෝ නරකින්. අසුචි දැක්කනම් දේවදත්ත දැක්කනම් මේක මට දකින්න හම්බෙච්ච එක හොඳ නැහැ. කියලා ඒ ඒත් මට සම්බන්ධ කරලා තමයි පටන් අරගන්නේ. ඒ නිසා දේවදත්ත දැක්කත් බුදුහාමුදුරුවෝ දැක්කත් දෙකෙන්ම අත්වාද උපාදාන ඇති වෙනවා. රත්තරන් දැක්කත් අසුචි දැක්කත් මනාපේ හරහා හෝ අමනාපේ හරහා මේ උපාදානය ඇති වෙනවා. ඉතින් ඒක නා දැනගෙන ගියොත් මෙහෙම භාවනා කරනකොට හරියනකොට මොනවා හරි පේනවාමයි. අපි දැන් පාරේ පාරට බහලා ගමනක් යනවානේ. පාරට බහලා වාහනේ ගියත් පයින් ගියත් අපිට යන්න හදාන්නේ අපි කියමු යාළුවෙක් ඉදිරියට කියලා යන අතරමඟ අනන්තවත් පාර දෙපැත්තේ තියෙන දේවල් තියෙනවානේ. අපි මෙතනින් ගිය ගමන් කෙලිම යාළුවාගේ දෙට යන්නේ නැහැ. ඒ දකින්න හැම එකක්ම බල බලා කල්පනා කර කර කරන්න ගියොත් ඒ තින හැම අතුරු බාරකම එහාට මෙහාට යන්න ගියොත් කවදාකවත් අපි අවසාන පරමාර්ථයට යන්න බෑ. ඊව එතන තිබුණයි කියලා තරහ වෙන්න නරකයි. තමයි දැනගන්න මෙතන හන්දියක් තියෙනවා. මේ හන්දිය හැරෙන්න හොඳ නෑ. එච්චරයි දැනගන්න. ඒ හන්දිය එතනින් අයින් කරන්න ඕන කමක් නෑ. ඒ යන පාරයිනේ අසුචි තියෙන්න පුළුවන්, ලස්සන දේවල් තියෙන්න පුළුවන්. ඒක සූත්‍ර කරන්න අයිතිවාසිකමක් අපටත් නැහැ. බලාපොරොත්තු වෙන්නත් බෑ. නමුත් අපි දැනගන්න ඕනේ මේ ගමන කෙලවර කරන්න මේ මගදී දකින්න දේවල් නොදකින් කියලා කියලාත් කරලත් බෑ. දැක්කයි නතර වෙලා රස විඳ විඳ ඉතලත් බෑ. ඉතින් මේ විදිහට රූපයක් දකිනකොටම ඒක අල්ලන්නේ ඇයි මට මේක පෙන්වන්නේ මොකද්ද මේකේ අර්ථය හෙට මේක ගන්න කොහොමද නැත්නම් මේක නැති කරන්නේ කොහොමද ආදි වශයෙන් කල්පනා පහළ වෙන්නේ කිදී අපිට පේන සාමාන්‍ය ස්වභාවික දෙයක් ඒක භයානක මේ මේ රාජ අපරාධයක් නෙවෙයි. නමුත් ඒක දිගේ කිය ගම ඒක බොහොම අහිංසකව පටන් ගන්නවා. ඒකට හිත යොදපු ගමන් කරරගාන ගෙනියලා තියසුලියකට අහුණා වගේ භාවනා කරන බවක් මතක නැතුව මූල කර්මත්තාණිය අමතක කරලා අර සංසිද්ධිය දිගේ අහු වෙනකොට ඒකට අපිට අත්වාද උපාදාන කියන්න පුළුවන්. මේ දකින්න දකින්න දේ මම කියාගන්න. මගේ කියාගන්න. මගේ ආත්මය කරගන්න. එතකොට හිතට ලැබෙන රූප සක්මන් කරනකොට නම් ඇත්තටම ඇහැට හම් වෙන රූප ඒ කොයි එකක් වුණත් අපිට මේ පාරේ නොමගට යොමු කරවන්න චිත්ති කරගන්න පුළුවන්. නමුත් මේක මිතාම දක්ෂයෙකුට වාසියට හරව ගන්න පුළුවන්. ඒ මොකද්ද? ඒ සක්මනේදී නම් ඇත්තටම රූප ශබ්ද රූප පේනවා. ශවණලු සත්තු ගස් කොළන් පේනවා. භාවනා කරනකොට නම් හිතට රූප චිමානසික රූප පේනවා. ඒ පෙනිලා ඒක හරියටම දැනගන්නකොට මම මෙතනින් නතර වෙන්න නරකයි මම මූල කර්මස්ථානයත් එක්ක යන්න ඕනේ කියලා වටිනා රූප හෝ ඊටාමන වටිනා රූප තියෙද්දි ඒක මම කියා ගන්න නැතුව මගේ කියා ගන්න නැතුව මගේ ආත්මය කියන්නේ නැතුව ඒ කෙනාට මම මූල කර්මස්ථාන ඇත්ත එකයි ඉන්න එකයි වටිනා දෙය කියලා තේරුණොත් බුදුන් දැක්කා ධර්මයේ දැක්ක කියන්නේ ඔන්න ඕකට. එහෙම නැත්නම් තමන්ගේ සීල කියන්නේ ඔන්න ඕකටයි. මෙහෙම තමයි සංඥා වංශලා ගිහිල්ලා තියෙන්නේ. ඒ නිසා මමත් දැනගන්න ඕනේ මේ පාරේ රූප තිබුණාට කමන්නේ නැහැ. ඒවත් එක ගැට ගැටෙන්නේ නැතුව, ඒවත් එක පැටලෙන්නේ නැතුව, මම කියන්නේ නැතුව, මගේ කියන්නේ නැතුව, මම කිව්වනම්, මගේ කිව්වනම් ඒ බව දැනගත්තා නම් ඒත් ලොකු දෙයක්. මේනකොට මේක රූපයක් තුනා ඒ රූපේ මම පැටලුණා. පැටලෙන්න හොඳ නැහැ. නමුත් මම පැටලුණා. ඒ බවක් දන්නවනම් ඒකේ දක්ෂකමක් තියෙනවා. ඉතින් මම මේ මේ අතුරු කතාව නැගුවේ මෙන්න මේ පුංචි කාරණාව මත කර දෙන්න. මොකද්ද? එහෙම අතුරු දේවල් ඇති වෙලා ඒකට නොයා යායුතු මට මග මේකයි කියලා දැනගන්න එක බාධාවක් නැතුව යන ගමනට වැඩිය විචිත්‍රයි, වැඩිය සෙල්ලක්කාරයි, වැඩිය දක්ෂයි. ඒ වගේ මේ අතුරු ආන්තරාවට අහු වෙලා ආපම දැන් අහු නැහැ කියලා දැනගෙන ආපව තමා විශ්ීම දෙවන්නේ කී පරෝපදේශ රහිතව තමන්ට ආව පාර්ට වෙන්න පුළුවන් නම් අරිටත් වැඩි දක්වයි ඒකිනාට එහෙම අතුරු ආන්තරාවට අහු වෙලා තමන් වරදගත් ප්‍රමාණය දැනගෙන තමා විශ්ීම ආපව පාර්ට වෙලා ගිය කෙනාට තව කෙනෙකුට උපදෙස් දෙන්න පුළුවන් කන්දේ ගලබිරුවා කාන්තරාවට අහු වෙනතෝ කෙලින්ම ගිය කරාට Tamanට භාවනා ජීවු කර ගන්න පුළුවන් වුණාට කිසි කෙනෙකුට උත්තරයක් දී ගන්න බැරි වෙනවා. කවුරුහරි ප්‍රශ්නයක් අහුවොත් තේරුම් ගන්න බැරි වෙනවා. ඒ යාගින් ඇත්තටම අනුන්ට සිදු වෙන සේවය අඩු හැබැයි තමන්ගේ ගමන ඉක්මනට යනවා. වරද්දගෙන තමන්ම හදාගත්ත කෙනා ඇති කරගන්නේ බෞසුත ඥාන. එයාගේ ඥානයේ තියෙන විචිත්‍රත්වය කොච්චරද කියනවනම් තව කෙනෙක් ප්‍රශ්නයක් අහනකොටම හරියට තේනවා මෙයා මෙන්න මේ හන්දියේදී පටලවාගෙන. එයා දැන් මේ පාරේ දිගට යන්නයි හදන්නේ. එයා මගෙන් අහනවා දැන් මෙහෙමයි තමයි කියලා දෙනවා මමත් කියාව ඔය පාරේ. මටත් මෙන්න මෙච්චර යනකම් මට තේරුනේ නැහැ. නමුත් අන්න අතෙන්ට යනකොට නම් මට තේරෙනවා මං ආපහු වෙවිලා ගියා ප්‍රශ්නයක් උනේ නැහැ. වෙලාව ටිකක් නැස්තිච්ච බව හැබෑව කියලා අර අර ඔකට පටලවාගත්ත එකට බය දුරු කරලා කොහොමද දඩුවක් කරලා ඉතිවර දැනේ කාටත් වෙන දෙයක් බය වෙන්න එපා පව වෙන්න පාරට ආපහු පාරට කියන්නේ කියලා කියලා දුන්නොත් ඒකේ නා අදා බෙදා ගැනීමකුත් වෙනවා ඒක හොඳ ভাইබ්‍රේෂන් එකක් කරනවා ප්‍රශ්නක් තියෙනකොට උත්තර දෙන්න. ඉතින් ඒ නිසා ඒ වගේ අතුරු ආන්තරාග රත්නයි කියලා ලකුණු කපා ගන්න එපා. පිටතමනාප කරගන්න එපා. උත්සාහ කළා වරණ පරෝපති සරහිතෝ Tamanට ආපහු පාරට එන්න පුළුවන්. මොකද්ද පාරට එන්නේ? Tamanගේ මූල කර්මස්ථානෙත් එක්ක ඇසුර පවත්තන එකයි. ඒ නිසා පටන් ගන්නකොට මූල කර්මස්ථානෙට පොරොන්දුවක් දෙන්න ඕනේ. මම මේ ගමනේ යනකොට මම කදාකත් ඔබ අමතක කරන්න. ඔබ කවදා හරි ගෙවිල කෙවිල කෙවිල කෙවිල ඉවර වුණා. මම සම්බන්ධතාවයේ තියාගෙන ඉන්නවා ගෙවිච්ච බව දන්නවා කියලා මූල කර්මත්තාන්ට ගිවිසුමක් දීලා ගියොත් අතුරු අන්තරාව කාපු ගමන් ඒ ගිවිසුමනුව ආපහු එනවා. ඒක මම මේ සින්දුවකින් කියන්නේ මෙහෙමයි. හදවතින් ඔබ යුද බිමේ මම තනිකලේ නැත කිසිතිනේ හදවතින් ඔබ යුද බිමේ මම තනිකලේ නැත කිසිතිනේ කියලා ආනාපානෙ කිවිසුමක් දෙන්න. ඔබ වයිට් එක දීපන්. අමාරු වෙටෙන්න පුළුවන් හැබැයි මම ගෙදර හිටියත් බත් උවේ උයා. ඔබ යුද බිමේ ඉන්න මම කවදාකවත් අමතක කරන්නේ. ආනාපානෙ ඉන්නේ තද යුද බිමක දැන් ශබ්ද එනවා, රූප එනවා, වේදනා එනවා, කාම තණ්හා එනවා, කාම උපාදාන එනවා, ditthi උපාදාන එනවා, විචා එක එක එනවා. ඒකට යෝගාවචරය ආනාපානය අමතක කරලා අර උපාදානයත් දිග යනවායි කියලා කියන්නේ. නඩෝ කියන්නේ තමයි එකින් එක ඇදෙනවා ඒකට බණ කතාව කැඩී කියලා බයකුත් වෙනවා. එතකොට හරියට මනමේ කුමාරී මනමේ රජුරෝ වෙනවා වෙනකොට කඩුව ඊර්මාලි පැද්දට දුන්නා වගේ වෙනවා. තමන්ගේ නිත්‍යානුකූල සමියා මනමේ කුමාරී මනමේ කුමාරට තියෙන අඹුකාරකම නිසා යා කඩුව පැත්තක තියලා ද්වන්ද සටනකට යනවා වැඩි නායකයෙක් එක්ක. නමුත් මනමේ කුමාරගේ හිත තියෙන්නේ වස්සද්දත් එක්ක. මනමේ රජුට කරන්නේ බිම දා ගන්නවා වැද්දව දාලා කියන කඩුව ඉල්ලනවා කුමාරගෙන් දියන් කඩුව මුගේ කුලල කපන්නට කියලා. වැද්දි කොක් මනමේ කුමාර කන කොපුව දෙනවා කුමාරයාට කඩුව දෙනවා වැද්දාට. මේක දකිනකොටම මම මේක ආරයට තේරෙනවා යකෝ මේ ගෑණි කලාද ගෑණි වුණාට මේ වැද්දා ගැන නේද හිත තියන්නේ කියනකොටම වැද්දා මම මේක මාරයට කර ගන්නවා කඩු ගන්නවා කපන. ඒ වගේ තමයි මේ සක්නිදී අපි හැම වෙලාවෙදීම ආනාපාන පැත්තකට දාලා අර එන මගදී හම්බෙච්ච මාසත් දෙක එක ලව් කරන්න හදන එක තමයි ඔය රූප දිහා බලලා හුගෙනවා කියන්නේ. සද්ද අහලා හුගෙනවා කියලා කියන්නේ. ගන්ධ බලලා රස බලලා හොයන එක මනෝ රූපයක් වෙන්න පුළුවන්. ඇත්තටම පාරායින් ඉන්න කුරුමිනියක් වෙන්න පුළුවන්. ඉතින් ඒකෙන් අපිට පේනවා මේ හැම නවකතාවකම හැම දෙයකම මේ නියෝජනයක් තියෙනවා. නිරූපණයක් තියෙනවා. රූපකයක් තියෙනවා. උපමාවක් තියෙනවා. අපිට එළිය වෙනකොට නම් hina. මොකද ඇක්චුලිටි බැලුවොත් අපි මේ ගිවිසුම නෑ ආනාපානෙත් එක්ක. අපි මූල කර්මත්තාවේ කියලා ගිවිසුම ගන්නකොට අපි හිතා ගන්න ඕනේ ආදවතින් යුද්ධ බිමේ අපි තනකලේ නැත කිසි දිනේ කියලා අනිත් දවසෙත් ඉගෙන ගන්න බින්ද ගන්නකොට මතක තියාගන්න ඕන ආනාපානි කරන පුතිම ඵලයන් හතරකට නැත්තම් ගෑණි කියනවා ස්වාමියාට ඔයා යන්න ඒ වුණාට මම නිතරම ඉන්නේ මේ গিදරි යාන දරුව බලන උයාන හිටියට යුද්ධ බිමේ උඹත් එක්ක තමයි මම හිටින්නේ මම වෙන කෙනෙක් කියන්නේ ආනියෝගේ මේ ආනාපානත් එක්ක තියෙන මේ සුද්ධ හුදු කණ දෙනවා මේ ඍජු කණ දෙනවා විචිත්‍ර නැහැ. මේක පවත්නවා නම් දවස් 7කට වැඩි යන්නේ නැහැ කියලා බුදුහාම කියන භාවනා කරන්න. අදුම දක්ෂයාට ප්‍රතිපත්තන හරියට කරන දවස් 7කට වැඩි යන්නේ. වැඩි වුණොත් අවුරුදු 7ක් යයි කියලා කියනවා. නමුත් අපේ තියෙන්නේ මනමේ කුමාරගේ හිත. දක්ෂින දකින මැස්සත් ගැන හිතනවා. තමන්ගේ ස්වාම පුරුෂයා ගණන් ගන්නෙ. ඉතින් මේක කියනකොට කාන්තාවමයි එක තරහ වෙනවා ඉතින් නමුත් මගේ නිදර්ශනය විදිහට විදිහට තේරුම් ගන්න පුරුෂයෝ ඊටත් අන්තයි ඒක නෙමෙයි මේ කාරණාව මේ බන්නේ පොයින්ට් එක එක නෙමෙයි මම කියන්න හදන්නේ මේ ගත්ත කිවිසුම අත්වාද උපාදානයක් වෙන්න දෙන්න එපා අත්වාද උපාදානය කියලා කියන්නේ මගදී හම්බ වෙන හැම එකක්ම මනින්න හදනවා කිරන්න හදනවා ඇයි මේ කාවේ කොහොමද මේ කාවේ මේක දියුණුවක්ද නැද්ද ඒ හදන බලන කිරණ මනින්න හැම වෙලාවකම ආනාපාන කෙනෙක් ඉලක් වෙනවා අනපනේ පාවා දීමක් වෙනවා. මම නැවතත් කියනවා මේක නොකර ජීන භාවනා කරලා නිවන් දක්ව කවුරක්වත් නැහැ. කාටත් වෙන කරත්ත. නිසා මුත්‍රාඥාන්සෝ සීටි අංගත කරලා පෙන්නනවා මෙන්න මෙතන මෙන්න මෙහෙම බොරුවලක් තියෙනවා. භාවනා කරනකොට විවිධ දේවල් පේනවා, විවිධ දේවල් දැනෙනවා. මේ දැනෙන මොන දෙයක් හරි ඇල්ලුවොත් ඇල්ලුවා අහු වුණා. එන්නේ ඒ වෙලාවේ ආරස්සාවට තමයි අපිට මූල කර්මස්ථානේ තියෙන්නේ. මූල කර්මස්ථානේ සීකරනවා. නැවත මූල කර්මත්තන් යන්න පුළුවන් නම් කිසිම බය වෙන දෙයක් නැහැ කිසිම පටලැවෙන දෙයක් නැහැ කිසිම සංකරකමක් නැහැ හැබැයි මූල කර්මස්ථානෙක නිතර ඉන්නකොට කම්මැලිකම එනවා නීරසකම එනවා උදාසීන ගතියක් පහළ වෙනවා ඉතින් මේ නිසා යෝගාවචරය මේකත් කරදරයක් කරගන්න මේක උපාදාන කරන්න බෑ මූල කර්මස්ථානයෙන් බල බල ඒක එන්නේ එන්නේ සියුම් වේගනේ යනකොට ඒක විචිත භාවයේ අඩු වේගනේ යනකොට ඒක සංඥා ගන්න පුළුවන් අඩු වේගනේ යනකොට යනකොට වෙන්නේ උපාදාන ගැලවෙන එක. උපාදාන ගැලවෙනවයි කියන්නේ නීරස වෙනවයි. විරංජන වෙනවයි. ඉතින් ඒක වෙනකොට යෝගාවචරය අලුත් අලුත් දේවල් එකට දාගන්න හදනවා කියලා කියන්නේ උපාදාන නැති කරන්න හදන නෙවෙයි ඇති කරන්න හදනවා. ඉතින් ඒකට දෙවන්නේක් සම්බන්ධ නැහැ. Tamange මෝඩකමයි. අවිද්‍යාවමයි. අන්ධකාරයමයි, තකතිරුකමමයි. වෙන මොකක්වත් නැහැ. මේක දුරු කරන්න තියෙන ක්‍රමය තමයි මේක ධර්මයක් විදියට, සූත්‍ර විඥානයක් විදියට, පොතේ දැනුමක් විදියට නැවත නැවතත් කියලා දෙන්න ඕනේ. මොකද කවුරුමත් එක ඉගෙනගෙන තියෙන බුදු ආමරගේ ණයට අරගෙන තමයි. බුදු ආමරගේ අහලා තමයි. ජීගලච්ඡාවට වෙන කාරණාවක් නැහැ. අරක් උනායි කියලා ප්‍රශ්නයක් නැහැ. ඒක සභාවක මේ Tamanne වැරදිච්ච එක ප්‍රසිද්ධ කෙරුවයි කියලා ප්‍රශ්නකුත් නැහැ. ඒ මොකද අපි කාටත් පොදු ප්‍රශ්නයක් ගන්න නිසා මේ දකින්න රූප අත්වාද උපාදාන කරන්නේ. ඒක වේදනා හම්බෙනනේ භාවනා කරනකොට ලස්සන සාන්ත සාන්ත දාන්ත තත්ත්වයක් ආපුවාම එයා ඒ සාන්ත දාන්ත තත්ත්වය මම කියා ගන්නවා මගේ කියා ගන්නවා. ඉතින් අහනවා එදා හම්බුණා ඇයි ඒ සාන්ත තත්ත්වය අද නැත්තේ කියලා. එහෙම නැත්තම් බය උපදවන, දාඩිය දාන, නිින්ද යන්නේ නැති මොකක් හරි අවු වෙනවා. ඉතින් හිතා ගන්නවා අයියෝ මේකට නොගින් ආයෙ කොහොමද අරමුණට යන්නේ භාවනා කරන්නේ නිවන් දකින්නේ කොහොමද කියලා අරක එපයි කියලා අල්ලගන්න මේක ඕනයි කියලා අල්ලගන්න. ඒ නිසා හම්බෙන හැම වින්දනයක්ම මනාපමනාව සැප දුක් වශයෙන් ලැබෙන හැම වින්දනයක් කරනම පොරොත්තු වෙනවනම් පමා වෙනවනම් නතර වෙනවනම් ඒ නතර වෙන චිත්තක්ෂණ පාස පමාවට වැටෙනවා කාලේ නාස්ති වීමක් වෙනවා. මාදයට පමාදයට හේතු වෙනවා. ඒ නිසා අපි දැනගන්න එක නැතුවත් බෑ. මොකද හැම චිත්තක්ෂණයකම එක්ක රූපයක් එක්ක වේදනාවක් එනවා. මොකද එන දේ ආපු ගමන් ඒක මගාරවන්නත් අපිට තියෙන එකම උරගල තමයි පරික්ෂා කරන්න දෙන තමයි මූල කර්මත්තානේ හිත පවත්තන්නේ. දැන් අපිට සුව එළවන ආලෝකපත් ලස්සන අත්දැකීමක් තිබුණා. ඒක තියෙද්දි ආනාපානෙ කොහොමද පේන්නේ කියලා බලන එකයි තියෙන්නේ. එහෙම නැත්නම් තමයි හොඳට බය වෙන හිඳාටි දාන යකු ප්‍රේතයෝ ඉන්න අරමුණක් ලඟ වෙනවා. නැත්තම් බයක් ඇති වෙනවා. එතකොට බලනකොට මේ බය තියෙනකොට ආනාපානෙ කොහොමද කියලා. දෙකේදීම ආනාපානත් එක්ක තියෙන ගනුදෙනු කරනවා. ඒ වගේම සංඥා ස්කන්ධය පහළ වෙච්චාම ඒ දේවල් වල ලකුණු ගන්න ඕනකමක් ඇති වෙනවා. ඒක පිළිබඳ හැඟීමක් ඇති කරගන්න. සංඥාවක් තියාගන්න. ඒකත් මේක ගන්න. නරක දෙයක් ආවොත් ඒක මඟ අරින්න ඒක සංඥා ගන්න. හොඳ දෙයක් ආවොත් ඒක බදා ගන්න සංඥා ගන්න. අපි ලකුණු තබා ගැනීමක් කරනවා. ලේබල් කිරිලක් කරනවා. ඒ ගත්ත ලේබල් එක මම කියලා භාවනා කරනකොට මට විතරයි මේ අත්දැකීම හම්බුනේ අල්ලපු දෙයක් කරන්න හම්බුනේ ළඟ ඉන්න එක්කනට හම්බුනේ ඒ නිසා ඒ සංඥාවල් අනුව මම උතුම් කියලා හිතා ගන්න නැත්නම් අනේ මට මේ නරක දේවල් හම්බුනායි කියලා සංඥාවල් නරකයි කියලා ගන්නවා ඒ සංඥාවල් අනුවත් මේක මම මේක මගේ මේක මගේ ආත්මය කියලා අනන්ත පටලවා ගන්න. ඇත්තටම සංඥාවක් කවුරුත් පැටලෙනවාම කිසිම සංඥාවක් නැහැ නිවනට යොමු කරන. හැම සංඥාවක්ම කනේ පීරි ගෑවෙනා වගේ ඇහැට පොඩ්ඩක් වටනා වගේ කනට කූඹියක් ගියා වගේ නාසයට කුකුල් පිටක් දාලා කරකවනවා වගේ උගුරේ මොනාරි හිර වුණා වගේ තමයි හැම සංඥාවක්ම මලවාදයක්. සබාවනා කරනකොට අනන්තව සංඥාවල් පහරන කොයි සංඥාව ඇල්ලුවත් ඒ සංඥාවෙන් එන වෙහෙස එනවා. ඉතින් අපි කරන්නේ සංඥාවල් ගෙවන් දක්වමින් ගෙවන් කරමින් ගෙවන් කරමින් යන අතරේ මේ සංඥාවල් තීතමත ආනාපානෙ වඩන්න බැරිද? ආනාපානෙ ගමන කොහොමද? ආනාපානත් එක්ක සම්බන්ධය මොකක්ද කියලා මූල කර්මස්ථාන තියෙන සම්බන්ධීතාවේ අවත්තගෙන යනවා නම් මූල කර්මස්ථානේ වර්ධනේ නිර්පද්ධිතව සිද්ධ වෙනවා. ඒ සංඥා ගැන හිතන් යන හැම වෙලාවකම අතුරු දියසුලියක් මතුවලා පාර පාරෙන් පිට පයින් ගතියක් වෙනවා. ඒ වගේම සංස්කාර පහළ වෙනවා. මම මේ වෙලාවේ කුමක් කළ යුතුද? මොනවාරි මම කරන්න ඕනේද? ඒ මේ වෙලාවේ මම ත්‍රිපිටකේ දන්නේ නැතුව හිටපු නිසා මට දන්නේ නැතිලා මට අමතක වෙයිද? මම නැත්තම් මගේ විය යුත්තේ මොකද්ද කියලා ඒ මමයා නිර්මාණශීලී ස්වරූපකින් හෝ විවේචන ස්වරූපකින් හෝ යෝජනා කරන ස්වරූපකින් හෝ ඉස්මතු වෙන්න ආදර. ඒ වතුන හැම එකක්ම තමන් මේක නම් සුද්ධ කරගන්න නැතුව ගමන යන්න බෑ කියලා ඒක බාධාවක් කරගත්තොත් ඒ බාධාව මම කියාගත්තොත් ඒ බාධාව මගේ කියාගත්තොත් බාධාව ආත්මයක් කරගත්තොත් බාධාව බාධාවක් වෙනවා. තමන් දන්නවනම් මේ යන පාරේ අනිවාර්යෙන් බාධා වර්ගයක් තියෙනවා. තමන්න තියෙන එකට අයින් වෙලා තමන්ගේ ගමනේ අනේක. ඒක ඍජු ගමනක් නෙවෙයි බාධා වෙනකොට වටින් දාලා යන්න දැන ගන්න ඕන. ඔය ත්‍රී වීලර් කාර්ය වාහනේ පාර පාරේ වාහන ගෙනියන හැටි දැක්කම ඕක ඉච්චරම නෑ. කකුල් දෙක දිගේ හැරෙන්න මැදින් දැම්ම ගියා. යූගේ නෑ ඔය ඔය නීටි බැලිලක් නම් මනන්නේ නෑ. දකුණින්ද දාන්නේ මම මෙන්න දාන්නේ කීප් ලෙෆ්ට් මොකක්වත් නෑ දාගත්ත ගියා. භාවනාකාරයක් ත්‍රිවිධ ඩ්‍රයිවර් කෙනෙක් වගේ තමයි. ආවට පස්සේ මේ ඔක්කොම බල බලා කරන්නේ හම් වෙන්නේ නෑ. කෙටිම පාර දාගත්ත ගියා. ඔය හැම දෙයකටම උත්තර වැට වැට යන්න ගියොත් ඒ තොවිල් නටන තොවිලක් නෙවෙයි. නොකිරණ වෙදකමට තමයි යෝ කෝඳුරුතේ කල හතයි පතකුයි ඕන කරන්නේ. වැඩි දන්න මිනිහට මොනවත් ඕනේ නැහැ දාගත්ත ගේ. එතෙන්ට එනකොට ඒ අර රූපහරහ වේතනහරහ සංඥාහරහ තමයි ලැබෙන අත්දැකීමෙන් තේරෙනවා. මේ හැම එකක්ම බොහෝම ලස්සන කොච්ච දාගෙන අවධානය යොමු කරමින් කඩාවැයින ගතියක් තියෙනවා. නමුත් ඒවා ඔක්කොටම පුළුවන් යෝජනා කරන්න විතරයි. ඉස්තර කිරීම Tamange මෝඩකම හරහා වෙන්න ඕනේ. යෝජනා විස්තර උනේ නැත්තම් සභාගත වෙන්නේ. අපිට කරන්න තියෙන යෝජනා යෝජනා වශයෙන්ම තියලා ඒකට තමන් විස්තර කරන්න පෙළඹෙන්නේ නැතුව ගමන යන පටන් අරගත්තොත් හැම වෙලාවෙම ආනාපානෙ ඉන්නවා තමන්ට. තමන්ට සාරණට, තමන්ට පිහිටට, ඒ නිසා අපි ඒකට කර්මස්ථානය කියනවා. අපේ වැඩපොළ. කර්මස්ථානය කියන්නේ අපේ අපේ වැඩපොළ. ඉතින් ආනාපානෙ ටික තමයි වැඩ කරන්නේ. ඒක විඥානය ආවට පස්සේ හැම වෙලාවෙම හිතනවා මම දියුණු වෙනවද මේක සමතෙද මේක විපස්සනාවද ඉස්සරහටද යන්නේ මම පස්සටද යන්නේ ඊයේ වරියන්කත් එක්ක මේක කොහොමද ඉතින් මේක අරකයි මේකයි ගලපන්න පටන් ගන්නවා. මේ ගැළපෙන්න එන්නම ප්‍රඥා විදියට. මේ තමන්ගේ අභියුද්ධියට ගලපන්න ඉතින් ගලපන්න නැතු කොහොමද කියලා හැම වෙලාවෙම හිතෙනවා අර මේ ගලපන ගතිය ප්‍රබුද්ධ භාවයක් තීක්ෂණ භාවයක් විනිශ්චය ගතියක් කියලා. ඉතින් අපි නොදැනුවත්වම මේ තීක්ෂණ භාවයට දෙන්න ගියාම වෙන්නේ මොකද? ගමන බාධා. ආනාපානෙට තියෙන සම්බන්ධතාවය, සතියට තියෙන සම්බන්ධතාවය, සමාජයේ වර්ධනය, මේ සරල භාවය නැතිලා යනවා. ඒ නිසා හැම වෙලාවෙදීම මේ රූපයක් ඇහැට පිළලා හෝ මනෝ විකාරයක් වශයෙන් රූපය සත්‍යයක් ගන්ධ රසයක් වශයෙන් රූප පහළ වෙනවා. ඉතින් මතුවෙන මතුවෙන සංසිද්ධිය නිසා වේදනා මනාපමනාප වශයෙන් පහළ වුණත් නැත්නම් ඒ වගේ සංඥා ගන්නවා සංඥා ගන්නවා කියලා කියන්නේ අපි එක රැයකට ඊට කියලා කෝටි ගණන් දගෙන. නමුත් උදේ වෙනකොට මතක තියෙන පොඩි ටිකක් නේ. එකක් දෙකක් පරනේ අපේ සංඥාවල් අල්ලන ටික විතරයි. ඒක විතරයි අපිට වද දෙන්නේ. ඉතින් ඒක අරගෙන අපි යනවා හීන දකින්න අයට විස්තර කරන්න යනවා අල්ලපු ගෙදර එක්කනාට කියනවා හරි වැඩේ මං අර එහෙම දැක්කම එහෙම දැක්කයි කියලා. ඉතින් මම කියවොත් බෝක විතර දී දැක්කේ කියලා අනේ නෑ ලක්ෂ ගණන් දැක්කනම මේක ඇල්ලුවා. අල්ලපු දෙයට අහුණා. අනික ඔක්කොම ගියා වගේ මේකත් ගියා නම් මේක ප්‍රශ්නයක් නෙවෙයි. එනිසා යම් සංඥා රාශියක් කරනකොට අල්ලන්නේ අපේ රුචිකත්වය අනුව තමයි. අපේ පෞරුෂත්වය අනුව තමයි. අපේ ඇබ්බැහි අනුව තමයි. ඒකෙන් අපිට තේරුම් ගන්න පුළුවන් මේ මට තියෙන මොන විදිහේ රුචිකත්වයක්ද? මට තියෙන මොන විදිහේ පෞරුෂත්වයක්ද? මට තියෙන මොකද ඇබ්බැහියක්ද මිස මේ සංඥා විග්‍රහ කරන්න යන්න එපා. විග්‍රහ කරන්න ගියාට කවදාකවත් සමගට යන්නේ මේ මේ කතාව හරියන්නේ නැහැ පාඩම් පන්ති වලදී හරි තමන්ගේ ශිල්පය හරි විශේෂේශ්‍රිත මම මේ කතා කරන්න විපස්සනා. ඒ වගේ මේ කරනකොට එක එක දේවල් කරන්න හිතෙනවා මේක සකස් කරන්න හිතෙනවා අඩු වැඩි සකස් කරන්න හදනවා. ඒ දේවල් කරන්න හැදින්න හිතෙන්නේම නිර්මාණශීලීත්වයක් මට හොඳට විවේකීව බලන්න පුළුවන්. ඒ නිසා මම මොකද මේක ටිකක් හදලා ගෙනිච්චාම මොකද වෙන්නේ කියලා. ඒක කැලේ එකතු කරන්න හදනවා, කොන කඩන්න හදනවා. කරන්න හදන හැම වෙලාවකම වෙන්නේ අර භාවනා සරල භාවයේ. ඍචු භාවය අනාපාන කියන සම්බන්ධය කැඩෙනවා. ඒකම විඥානය හරියට මේ අවස්ථාවේදී වැඩ අර ගන්නවා. බෙදා මනින්ද කිරණ්ඩ සමතේද මේක විපස්සනා ආදිව මේ හැම එකක්ම දැනගන්න ඕන මේක මගේ දෝෂයක් නිසා හෝ සීලිය අනුපාඩකමක් නිසා එකක් නෙවෙයි මේ මනුස්ස හිතේ හැටි මේ පාදානස්කන්ධ පහ පහළ වෙනකොට මේ විදිහට අත්වාද උපාදාන පහළ වෙනවා නැත්නම් ditth උපාදාන පහළ වෙනවා මේ රූපණ සදාකාලිකයි. ප්‍රතිකටම තියෙන. නැති වෙන්නේ. එහෙම නැත්තම් කියනවා නෑ නෑ රූපණ ඇති වෙලා නැති වෙලා යනවා කවදාවත් ආයේ නෑ. ඒක එතනම උච්ඡේද වෙලා යනවා. එහෙම නම් මේක ස්ථිරව පවතින කියලා. ඒ රූප පිළිබඳවත් විවිධාකාර දික්ටි අපි අරගන්නවා. දෘෂ්ටි ඇති කරගන්නවා. මේක සාස්වත වශයෙන් ඒක හැමදාම තියෙනවා. එහෙම නැත්නම් ඒ රූප නැති වෙලා යනවා. සාන්තන් සංස්කරණ බලන වේදනාන රූප වලට වැඩිය වේදනානම් බැලුවොත් නම් ඒවනම් තියෙනවා. රූපණක් නැති වෙනවා. වේදනානම් ඊට වැඩිය තියෙනවා. ඊට පස්සේ මේ වේදනා ස්කන්ධ මේ සැප හොයන ගතිය නැත්නම් දුකට අකමැති ගතිය. නැත්නම් මේ මම විඳින සැප ඒක මට ඉෂ්ටිරයි මගේ අම්මා අප්පා දීපු බුදුලේ ඒ නිසා මම සැපම විඳින්න ඕනේ. එහෙම නැත්නම් සමහර විට නම් දුක්ඛිතයි මම කාලකන්ණී මම අවමානයි. ඒ දුක බාධා කරගෙන ඉන්න කට්ටියක් ඉන්නවා. ඒ නිසා ලෝකේ කවුරුවක්වත් නැහැ සම හිත පවත්වන. ඔක්කොම එක්කම අධිමානයට ගිහලා, එක්ක අවමානයට ගිහලා, එක්ක දුක් විඳිනවා, එක්ක දප විඳිනවා. බුදුජානන්සේකයි මේ බුදුචි ගමම්ම කරන පළවෙනි ධර්ම දේශනාවේදී ධම්මචක්කපවත්තන සූත්‍රයේ ද්වේමේ භික්ඛවේ අන්තා පබ්බචිතේන නසේවිතබ්බා යෝචායං කාමේසු කාමසුකල්ලිකාණ යෝගෝ අත්කිලමතාන යෝගෝ කියලා මේ ලකින හැම දෙයකම ඇලෙන ගතිය හෝ ගැටෙන ගතිය කාමයට ඇලෙන ගතිය සහ මේකට ගැටෙන ගතිය දික්කටම සිය. මේ දෙකේ කිසිම තැනක කාම වස්තු වලට ඇලෙන ගතිය එතන අත්කිලමතාන යෝගයට ඇලෙන ගතිය કોઈ දෙකකවත් මධ්‍යම ප්‍රතිපදාවක්. ඉතින් දැනනකොටම දැනගන්න මේ සුඛයක් දනුණා නම් ඒ කාමස කල්ලිකාණ යෝගයේ වැතර කොහොම වැටෙනවා. එහෙම නැත්නම් දුක් විඳීමේ ආශාව, කායට පීඩා කිරීමේ ආශාව, අත්කිලමතාන යෝගයට ගිහිල්ල වෙලා අනවශ්‍ය බද වේදනා විඳිනවනම් ඒකෙත් සැපයක් නැහැ. ඒ මේ මධ්‍යම ප්‍රතිපදාවක් නැහැ කියලා වේදනාව වැටෙනකොටත් ඒ වේදනාව සම්බන්ධව තියෙන විවිධ දෘෂ්ටි. බටහිර ලෝකේ තියෙන්නේම කාමසුකල්ලිකාණ්ඩ. දිගටම ඒ නගරයකට ගිහිල්ලා බලපුවහම පුරංගනාවන් සහ පුරවැසියන් ඉතාම පිරිසිදු නගරවල ලස්සන වාහනවල බොහෝම ලස්සනම වාහනයකින් ඉන්නවා කිසිම පිස්සෙක් පියාට්ටෙක් පේන්නේ නැහැ. නාගිටික සේරම මේ වර දාගාල් කරනවා. වැඩි හිටි නිවාස. ලේටු ටික ඔක්කොම ඉස්පිරිතාල වලට ගාල් කරනවා. පිස්සු ටික ඔක්කොම පිස්සන් කොටුවට ගාල් කරනවා. ඒගොල්ල ලස්සන පුරංගනාවන් පුරවැසියන් ඉන්නවා යකෝ මේක ඉතින් අතමිට කාශිපණන් හොඳ ඇටි තියෙනවා නම් හිටගෙන මම දිවි ලෝකෙ මවන්නම් කියලා නායකයොත් කියනවා අපිත් වෙනවා. ඇවිල්ලා බලන ඇත්තට ඉන්න මෙන්න කාමේ. දුප්පත්තරකට ගියාම තියෙන හරියක් තියෙන්නේ අත්තිකල මතානුയോഗමයි, කුණුමයි, දූෂණමයි. මේ දෙකේ එකකවත් මධ්‍ය ප්‍රතිපදාවක් නැහැ. නමුත් අපි හරි කැමැති අර කාමසුකල්ලිකාණ යෝගයේ චින පැත්ත ශිෂ්ටයි කියලා හිතන්න ක්‍රමානුවේදී කියලා හිතන්න ඒක ක්‍රමයෙන් ළඟාවිය යුත්තක් ශික්ෂණේ ළඟාවිය යුත්තක් කියලා බොහෝ වගේ කරනවා නමුත් හොත්තට මතක තියාගන්න ඒක අගේ කරන්න හිතන හිතක් අපිට තියෙන. ඒක ශිෂ්ටයි කියලා හිතුවට පන්තිය ප්‍රතිපදාව නන්නේ. ඒක හරියට අර ජීජාතරින් නැති වෙන්නේ. ඉද්ධාර්ථ කුමාරයා රාමේශවරම් මේ සුබ කියන මාලිකා තුනේ බන්දලා තියාගෙන රුද්දෝතන රජුරෝ කරපු දෙල්ලන් ටික තමයි. ඒකෙක් මහල්ලෙක් මල කඩක් පේන්නේ නැති වෙන්න හැදුවා. ඉතින් අපි ඕක දිනුවක් කියලා කියනවනම් එනවා සුද්ධෝදන රජු නිවන් දැකලා තියෙනවා. ඉද්ධාතු කුමාරයා නෙවෙයි. නැත්නම් හරියටම ලිඩෙක් පහල්ලෙක් බලකට දකින්නකොටම ඉද්ධාතු කුමාරයා සතර පෙරණි මිටිදුතු වේ සසර බිය නිසා කියලා අපි දැන් කීයක් හතර පෙරණි මිටු හතර වරක් කීයක් දැකලාද? ලිඩු කීවතාවක් දැකලාද? මහල්ලෝ කීවතාවක් දැකලාද? මරණ කීවතාවක් දැකලාද? පැවිද්දෝ කීවද මාව දිහා බලනකොට පැවිද්ද කේත් පේනවා. කවුරක්වත් එහෙම හිතනවාද කී කිය අතාරින්නේ. නෑ. හැබැයි අර නගර වලට යන්න සුභ විදින්න తీරකොට නම් හිතනවා ඒකනම් මහන්සිලා කියට කමක් නැහැ කියලා. ඉතින් මේ කියන්නේ සුඛයට මේ වේදනාවට අපි මේක මමේ කියාගෙන මගේ කියාගෙන ආත්මේ කියාගෙන එහෙම කියන අයට යහළුවෝ කියලා හිතාගෙන එහෙම නොකියන අය නරුමියෝ කියලා පැත්තකට දාගෙන එහෙම දර්ශන ඇති කරගෙන යන ගමනක් තියෙනවා. ඒක සෝකේ ගත්තත් අපි අනිවාර්යයෙන්ම ඔය පිට උපාදාන කරලා. ඒ වගේ මේක එක සංඥා කුරුසී දකින්නට තරහයි. ඒ ආගම් වල තියෙන සංඥාවල් වල හැටියට මේක දකින්නට තරහ වෙනවා මේක දකින්නට ආස වෙනවා අනේ මේක හැමතැනම පේන්න තියෙනවා හොඳයි කියනවා මේක දාන්න නැද්දක් ඉන්නව පතන් කියලා හිතනවා. ඒ හැම දකින්න හැම වෙලාවෙදීම හැම එකක් එක්කම ගැටෙනවා. සංඥා පෙන්නන්න නැතුව මේ ගමන කරන්න බෑ. ඒ සංඥාව දකින්නකොටම gadu ගැටෙනවා. එහෙත් සංඥාවක් දකින්නකොටම සන්තෝෂයක් ඇති වෙනවා. හැම සංඥාවකම පීඩාවක් ගන්න. හැම සංඥාවක්ම මම කියා ගන්න, මගේ කියා ගන්න, මගේ ආත්මය ගන්න නැත්තම් දෙකින්න පදන්න පදන් කියලා හිතා ගන්න. හැම වෙලාවෙම මේ සංඥා සම්බන්ධ දිට්ඨි තියෙනවකට. ඉතින් සමේ ලෝකයේ ඇතිලා තියෙන හැම යුද්ධයක්ම අරගෙන බැලුවොත් සංඥා යුද්ධ තිබිලා තියෙනවා. මිනිස්සු වශයෙන් මිනිස්සෙන්ට ඒ තරම්ම නරුම නෑ මිනිස්සු. ඒ තරම්ම දරුණු නෑ මිනිස්සු. තම සංඥාවක් කරගන්නවා. එයා මට මෙහෙම කිව්වා. අක්කොච්චි මං අවදි මං අජිනි මං අහාශිමි. මට බැන්නා මට ගැව්වා මාව ජයගත්තා කියලා ඉතින් මරන්න ආවා. සංඥා ගොඩක් එක්ක මේ පවතින යුද්ධයක්. ඒ සංස්කාර කිව්වහම මම හතුරුගේ නීතිය, මගේ මල, මගේ නිර්මාණය, මගේ දරුවා, මගේ පොත, මගේ ගම, මගේ රට කියාගෙන ඒ ශේරම මේ ණයට හම්බෙච්ච එකක් කියලා මතක නැහැ. ඒක අහම්බයක් කියලා මතක නැහැ. ඒක හේතුඵල ධර්මයක් කියලා මතක නැහැ. ඒව අල්ලාගෙන ඒව බදාගෙන නඩත්තු කරන්න ගන්න උත්සාහය නිසා පැය 24ක් පඳි. මේක මම බැලුවේ නැත්තම් මේක අලාපාලුවට යනවනේ. ඒ නිසා මේක කොහොම හරි පිළිවෙල කරගෙන තියාගෙන යනවා කියලා මගේ දේවල් මම දේවල් මේවා සබ්බුදු ජානවාංශේ කාම තණ්හා භව තණ්හා විභව තණ්හා වශයෙන් පෙන්ලා දීලා තිනවා. අනෙක් ටිවට එහෙම ගැහුවට කමක් නැහැ. මේ මගේ දේවල් වලට බෑ. ඒ හරි ආසයි මේ මගේ දේවල් වලට අනික් අයට වැඩිය ඇතිකති පුත්‍රයන්න්සේ සඳහන් කරන්නේ මාතා යතන්ියම් පුත්තන් ආයුසා ඒක පුත්ත මරණක්. මේ දරුවට ආදරය කරන්න කමක් නැහැ. ඒක කිසිම අමනුස්සකමක් නැහැ. හැබැයි හැම දරුවටම කරපන්. එතකොට බෑ. මගේ දරුවට විතරයි. පුළුවන් නම් දරුවන්ට ආදරය කරපහ. හැබැයි දරුවා කියලා මගේ දරුවා විතරක් නෙවෙයි අනිත් දරුවන්ටත් ඒ අම්මට ඒ දරුවා ඒ වගේ තමයි. ඒ වගේ යම් තීරුම් බේරුම් කළා කරන්න එපා. කරනවා නම් ආදරය පොදුවේ කරපහ. එතකොට බෑ. අපිට ඕන කරලා තියෙන්නේ ඔක්කොම ක්‍රම වලට මගේ දරුවට, මගේ නිර්මාණයට, මගේ පතපතට, මගේ දේවල් වලට මේ මම කියාගෙන කරනවා. ඒක විඥානයත් හැම වෙලාවෙදීම තර්ක කරමින් තර්ක කරමින් මේ අපි අහුගේ දවස්වල බලිදාවල ඉන්නකොට කෙරුවේ මහා තණ්හා සංකේ සූත්‍රය. ඒකට හේතුලා තියෙන එක භික්ෂුවක් කියනවා විඥානීය ශාස්ත්‍රයයි. ඒ විඥානය තමයි මරණයෙන් මරණ කියන්නේ මේ ජීවිතෙන් ඒ ජීවිතයට යන්නේ එකම විඥානය කියලා එයාගේ දික්තියක් අල්ලගන්න. යම් සංඝයාසල කතා කරලා කියනවා ආයසතු එහෙම බුදුහාමුදුරුවෝ කියලා නෑ ඔබ බුද්ධ පුත්‍රෙක් වශයෙන් එහෙම විඥානයේ ශාස්ත්‍රයයි කියන එක ගැටෙන්නේ නෑ කියලා. එයා කියන්නේ නෑ නේ උඹලට තේරිලා නෑ බුදුහාමුදුරුවෝ කියන එක. බුදුහාමුදුරුවෝ කියපු මානෙ විතරයි තේරෙන්නේ. විඥානය ආශතයි. මේ බුදු ඥානාචි කියලා පෙන්නනවා. මේ රූපත් තාවකාලික අනිත්‍ය නම් වේදනා සංඥා සංඛාරත් අනිත්‍ය නම් ඒවා මත පහළ වෙන විඥානයේ කොහෙද නිත්‍ය භාවය. ඒ නිසා ඔබ බම කිව්වා කියලා කියන්නේ ධම්මිකර බුදුහාමරෝ වර්ධවණ යෝජනය කිරීමක් කියලා. ඒක නිසා විඥානයත් අපි මේක මම මේක මගේ මේක මගේ ආත්මය කියලා. ඒකට අපි ඒකට කියනවා ditthi upadana. ඉස්ලාම කිව්වේ අත්වාද පාද. ditthi upadana කියන්නේ එක්ක ඉෂ්ටිකයි සාරයි නිට්ටයයි සුඛයි සුභයි. එතන අනිත්‍යයි අසාරයි වහා නැති වෙන සුළුයි උච්ඡේදවාදී කියලා මේ පංච උපාදානස්කන්ධ ඔක්කොගෙම කියනවා මේ පැතිකඩ ditthi වශයෙන් ගන්නවා. ඊගාට සීලබ්බත උපාදාන කියලා එකක් තියෙනවා. මේ භාවනාව කරගෙන යන්න නැත්නම් රූප ධර්ම අවබෝධ කරගන්න මෙච්චර සීල් තියෙනවා. මෙච්චර ප්‍රතිපatti ධර්ම තියෙනවා. එහෙම නැත්නම් මෙන්න මේ වගේ තියෙනෝනේ මට බෞද්ධයාට විතරයි මේක පුළුවන්. අබෞද්ධයන්ට ඕවා කරන්න බෑ. ඒගොල්ලෝ කවදාකවත් නිවන් දකින්නේ. අපි විතරයි සීල් රකින්නේ. අපි තමයි කට්ටිය කියලා ඉතින් අල්ලගන්න. අල්ලගෙන සීල් රකින්න නැති කට්ටිය දකපුවාම ඒ මිනිස්සු සත්තු විදියට සාකච්ඡා උන්ට ආත්මයක් නෑ උන්ට කිසිම සීලයක් නෑ අපි විතරයි සීල් රකින්න කියලා අර සීලේම මාන්නයක් ඇති කරගන්න සීලේම තණ්හාවක් ඇති කරගන්න සීලේටම දෘෂ්ටියක් ඇති කරගන්න ඒකල ඉවරලා මහා විශාල අවුලක් ඇති කරගන්නවා ලෝක හොඳට තේරෙයි ඕගොල්ලන් මේ රිට්ටිට් එක පස්සේ ගෙදර ගියාම ගෙදර ඉන්න ඔක්කොම පේන්නේ ඔෆිස් එකට ගියාම ඉන්න අනිත් ඔක්කොමලා පේන්නේ මම මිත්‍යා දෘෂ්ටිකෝ කිසිම ධීරයක් නැහැ. අයියෝ කතා කරන්න වෙන්නේ කොහොඳ නැහැ. ආශ්‍රය කරන්න වෙන්නේ කොහොඳ නැහැ. ඈත් වෙලා ඉන්න ඕනේ කියලා හිතනවා. අර මිනිසුන්ට වෙනවා මෙයා කාට මේ පිස්සු. ඒකදී අර සුද්දෙක් කතා කරේකට බුඩිස් හැන්ගෝවර් එක කියලා කියනවා. මොකද යාට පේන්නේ අනික් කට්ටිය අසුර කරොත් මගේ සීලේ නරක වෙනවා. මම උසස්. මම සාමාන්‍ය පන්සිලෙන් අට සිල් රැකලා ඉන්නේ. ඉතින් ඒකම අරගන්න. ඉතින් ඒක අල්ලගත්තට පස්සේ ඒකම දඬු කඩේ ගැව්වා වගේ, ඒකම කටු බෙරේ දාලා පෙරදුවා වගේ, ඒකම කුරුසේ තීලන ගැව්වා වගේ සීලේම උපාදානය කරගන්න. ඒත් ඇහුවොත් කාගේ හරි දැන් මේ භාවනා කරනකොට ඔබට අරමුණ වැඩි වේලාවක් ආනපන වැඩි වේලාවක් පාවිච්චි කරන්න ඕනේ මොන විදිහේ හික්වීමක්ද මොන විදිහේ සීතල ගතියක්ද මොන විදිහේ සදාචාරයක්ද කියලා. මේ මිනිස්සයා තමන්ගේ සපේලා දෙන උත්තරේට කොච්චර අව탁සේරු කරනවද කියලා බලන්න. මට හසවල් වෙලාවට වාඩිම තමයි භාවනා හරියන්නේ. ආයෙ නෑ එහෙම කරන එක නෙකනේ. ඒක තමයි සීල කියන්නේ. හසවල් අරමුණ භාවනා කරනකොට මට සතිය හොඳට තියෙනවා. ආයෙ ඒකට තමයි සීල කියන්නේ. හසවල් ඉරියව්වේ ඉන්නකොට මට භාවනා හොඳයි. ඕකට තමයි සීල කියන්නේ වෙන මොකක්ද? මේ සතිය මේ සමාධිය මේ අරමුණ වැඩි වෙලා ආශ්‍රය කරන්න කුමක් කළ යුතුද? ඔච්චරයි සීල කියන්නේ. මේ පිටාන තියෙන තේරම මේ සීලබ්බත පරාමාස සීල වෘත. ඉතින් මේ ආයුධ හැම එකකින්ම කපා ගන්න. මොකට වඩා ආයුධත් එක පොරපතයි කියලා කියනවා. බුදුචානන්සේ සීලයක් කියන්න දෙන්න නැතුව බෑනේ. නමුත් ඒකේ ඒ සීලය අරගෙන ආර කට්ටියමයින් දානවා, මෙයාමයින් දානවා, මම හොඳයි කියා ගන්නවා, මම නරකයි කියා ගන්නවා. සීල වෘතවල සමාදන් වෙලා තියෙන්නේ ආගම ලොකු විතරයි. ඉතින් මම කියන්නේ විපස්සනා කරන්න කියලා ආගම අතාරින්න කියලා. හැබැයි එකක් මට කියතයි කරනවට ආගම අතහැරෙනවා. ඒක හරියට කියනවා නම් ගහක ගෙඩියක් ඉදිරියට පස්සේ ඒ ගහ ගෙඩියෙන් ගැලවෙනවා. කොලයක් සාමාන්‍ය ප්‍රමාණයට ඇවිල්ලා ගහට සේවය කෙරුවට පස්සේ ඒ කොලේ රඹ වෙලා වැටෙනවා. ඒ ගහට ඒ කොලේ වුණා වුණාට කොලේට ගහ වුණාට කරන්න බෑ. ඒකේ තමයි මේ සීලය යම් ප්‍රමාණයට යනකම් අපිට තත්ත්වයක් කරන් දීලා. මේ සීලය හැලෙනවා. ගන්නවා කියලා කියන සීල තුච්ච කළ පැත්තකට දාන්න මේක වැඩ ඉවරයි. ඒකෙන් යනවා පස්සේ ඊගාවට යනවා. ඉතින් අර සීල කෘත පරාමාශ ප්‍රගණ්‍ය කරන ලම් කියනවා සදාචාරවාදීන් කියලා. මේ සදාචාරවාදීන්ගේ තමයි මේ ලෝකයේ ඇති වෙන තරම මේ ආගමික යුද්ධ ඇති වෙලා තියෙන්නේ. මූල ධර්මවාදීන් වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් නිකාය ભેද. මේකෙන් විතර මිනිස්සු හානි වෙලා නැහැ මොනම ලෙඩකින්වත් ලෝකේ. වැඩිම ඉතිහාසයේ සත්හානිය සිද්ධ වෙලා තියෙන්නේ මේ නිකාය ભેදේ ආගම් ඡන්ද සුද්ධ යුද්ධ කුරුස යුද්ධ නිසා. ඒක නිසායි කාල් මාක්ස් තුමා කිව්වේ මේ හුණු අරපේ නොතිබුණා නම් හොඳයි කියලා. මේ ආගම කියලා කියන්නේ අබින් කියලා කිව්ව ඕනෝක නිසා. ඉතින් අපේ බුද්ධ ආගම අපි කියන්නේ නැහැ අපි කවදාකවත් එහෙම මේ ආගම ධර්ම වෙනුවෙන් සතු මරලා නැහැ කියලා. දැන් ලෝකේ කියනවා ඒ වගේ බෞද්ධ අවිගත් ත්‍ස්තවාදී ව්‍යාපාර දෙකක් ලෝකේ දැන්න තියෙනවා. ඉතින් ඒකට අනික් බෞද්ධ ලැජ්ජාවටපත් වෙනවා. අනේ බුදුහාමුදුරන් කිව්වු මේ අවිංසාවාදී පැත්තකදී බුද්ධ ආගම රකින්න කියලා ආයුධ අරගෙන සටන් කරනවා. ඉතින් ඒගොල්ලෝ කියනවා අපි තමයි රකින්නේ කියලා. කිව්ව නැත්නම් අපිට ගහයි. අපි ළඟ ආයුධ නැහැ. ඉතින් ඒ නිසා මේකෙදි කියාට පස්සේ කොතනදීද මල පනින්නේ කියලා කොහොමඩක්වත් තේරුම් ගන්න ඉතින් මල පැන්නයි කියලා කනගාටු වෙන්නත් එපා. ඉතින් මේ පරිප්පුව කාලා තමයි කොටෙන්නේ. වෙන වෙන ක්‍රමයක් නැහැ. මම දන්නේ නැති මනසට ඕක කොච්චර කිව්වත් ඒ තේරෙන නිසා භාවනා කරන්න යන මුල් කාලේ අපිට ආගමක් ඕනේ. අපිට ඒ දාන සීල කටයුතු අවශ්‍යයි. නමුත් කරගෙන කරන යනවා කියන භාවනාවක උත්තර කල්පනා කරන සතිය වැඩි වීම සඳහා කුමක්ද වැදගත් වෙන්නේ? ඒක තමයි සීල කියන්නේ. ඉන්නේ ඉරියව්ව වැඩි වෙලාවක් ඉන්න මොකක්ද හේතු වෙන්නේ? ඒකට තමයි සීල කියන්නේ. ඒක ඉතින් අත්ත අත්විඳලා කරලා බලලා කරගෙන ඒතකොට සමහර වෙහැලේ. සමහර ක්‍රමශාවිදි මතුවේයි. ඒක අල්ලපු ගෙදර එක්කනත් එක්ක ගලපන්න යන්න බෑ. මොකද එයාට ගැටේ ගැහිච්ච විදිහ තමයි එයා ලියා ගන්න. නමුත් තමන්ගේ ගැටේ ගැහිච්ච තමයි තමයි ලියා ගන්න. ඒ නිසා භාවනා කරනකොට හැම වෙලාවෙම ස්වයං විවේචනයක් තියාගන්න ඕනේ. දවසින් දවස දවසින් දවස තමන් ගන්න මූල කර්මස්ථානයත් එක්ක. තමන්ගේ සතිය වැඩෙන, අප්‍රමාදේ වැඩෙන, එළඹ සිටි සීලේ වැඩෙන, හුදේකලාව වැඩෙන, විවේකයෙන් වැඩෙන, විශ්‍රාම ගතිය වැඩෙන්නේ යමක්ද ඕකට විතරයි සීල කියන්නේ. මුලදී මුලදී ඉතින් අපි පන්සලේ හැමෝටම අහනවා, විනය පොතක කියවනවා, සිල්පද ආරක්ෂා කරනවා. ඒකෙන් තමයි අපි ක්‍රමයට බහින්නේ. නමුත් තමයි භාවනා කරුවා නම් තම අනිවාර්යෙන් භාවනාවට කල්පලා දැනගන්න ඕනේ මෙන්න මේ ටික වටිනවා මේ ටික වටින්නේ නැහැ. වටින්නේ කියලා පොත වෙනස් කරන්න යන්න බෑ. පොත තිබිච්චාවයි. වෙන කෙනෙකුට බලන්න පොත තිබිච්චාවයි. Taman දරගන්න ඕනේ ඒ අපි දන්නවා ශිල්පයක් කරගෙන යනකොට ඒ ශිල්පයේ ප්‍රවණතාවය කියලා කියනවා. දක්ෂතාවය කියලා. මේකට කියනවා පරිචය කියලා කියනවා. මුලදී කරපු මොඩකම් ගොඩක් කරන්න ඕනේ. අන්තිමට යනකොට හැරෙනකොට වැඩේ කරගෙන යන්න පුළුවන්. මේ විදිහට සීලය හැමදාම අදි සීලයක් පාඩපත් වෙනවා. තිබුණත් නොවුනොත් එක තැනම ඉන්නවා නම් ඒක සීලබ්බත පරාමාස වෙලා. තමන්ගේ සීල දියුණුවක් වෙන්න නැත්තම් පැහැදිලිවම භාවනා දියුණුවක් බලාපොරොත්තු වෙන්නත් එපා. එහෙනම් සීලෙම මෙට්ටයි වෙය. සීලෙම පුස්කාර. සීලෙම මේ මේ එක තනකුණු වෙන පටන් අරගෙන. ඒ නිතර අලුත් වෙනවා. හැම වෙලාවෙම සීල අධි සීලක් වඩපත් වෙන්නේ නැත්නම් මේ භාවනා නිසාම විශේෂම තියෙනවා මේ සර්වචනසික සප්පුරුෂ සූත්‍රයේදී මේ සීලේ නිසාම පිරිසක් අකුසල් කරගන්නවා. අසත්පුරුෂය කියලා කියන සිල්වන්තෙන්ද ඒ විදිහට සිල් ලකින කට්ටියට බුදුහාමර සුද්ධ වශයෙන් කියන අසත්පුරුසයි. නමුත් සීල ඉදිරි ගමනට, නිවැරදි ගමනට, බාධා අඩු ගමනට යොදා ගන්න දක්ෂ වෙන කෙනා සීල අධි සීලයක් වඩපත් කරන කෙනා කියන සත්පුරුෂයි කියනවා. ඉතින් භාවනා කරන කෙනෙක් කර කොහොමද සත්පුරුෂෙක් වෙන්නේ? භාවනා නොකරන කොහොමද දන්නේ මේ සීලයේ සත්‍යයට උදව් කරනවද නැද්ද කියලා? කොහොමද දන්නේ සමාධියට උදව් කරනවද නැද්ද කියලා? කොහොමද දන්නේ හුදකලාට උදව් කරනවද නැද්ද කියලා? මොකද මේ භාවනා නොකර රකින්න සීලය කියලා කියන්නේ කිසිම තැනක උරගාලා උරගලක ගාලා බලන්න බැරි එකක්. තව භාවනා කරන එක නතර ගන්න අපිට විශේෂ අවස්ථාවක් තියෙනවා අපි රකින්න සීලය හරිද වැරදිද කියන්නේ. කොහොමද අපි ගමන පහසු නම් මේ සීලය හරි. මොකද්ද ගමන කියලා කියන්නේ බුද්ධ කලාව. විවේකෙට. විස්රාමයට. සතියට. මූල කර්මස්ථානයට. අප්‍රමාදයට. හේතු වෙනදී සීලබ්බත වෙනවා. සීලවත වෙන්නේ නැහැ. නැත්තම් සීලබ්බතයක් තමයි. නිසා අපිත් හනමිටිකාරයෝ. ගහගත්ත හනමිටිය කරේ තියාගෙන අරගෙන යනවා මිසක් මේ හනමිටිය මොකටද කියලා ප්‍රයෝජන ගන්න. ඒ නිසා හැම වෙලාවෙම මේකෙදී යෝගාවචරය තව කෙනෙකුට මත තියෙන යැපෙන ගතිය අඩු වෙන බව වගේ බලන්න. මුලදී මම යැපෙන්න වෙනවා, කායින් හරි ගහගන්න වෙනවා. ඉන්දෙන් තමයි තේරෙනවා යැපෙන ගතිය අඩු වෙලා සීල වෘත තමන්ගේම අත්දැකීමෙන් ගලප ගන්න පුළුවන් වෙන ගතිය ලොකු ස්වාධීනකමක් ඇති වෙනවා. ඒ නිසා උපාදාන කරන ක්‍රමය උපාදානය ඇති වුණාට පස්සේ මම හැත් බැඳෙන ගතියක් තියෙනවා. ප්‍රාවර්තය වෙන ගතියක් තියෙනවා. මේ වැඩෙන ගතිය හරියට අල්ලගත්තොත් අපිට තියෙනවා මේක නිසා අපිට නැවත මූල කර්මස්ථානට ය아가න්න විදියක් නැහැ. අරමුණක රූප ධර්ම මතුවෙනකොටම බලන්න තරම් හිත විවේක නැහැ, විස්රාම නැහැ, සරල නැහැ. මොකද මේ බරපතල ප්‍රශ්න පටලවෙනවා. ඒ නිසා නැවත නැවතත් ඒක තේරුම් ගන්න එක නොවන විදිහට කටයුතු කරනවා. ඒ වගේම අත්වාද උපාදාන, ditth උපාදාන වලට බොහොම කිට්ටු. සහනා කරන අනේකනා ඒ ලැබෙන හැම අත්දැකීමක්ම හැම විපස්සනා ඥානයක්ම හැම සතියක්ම සමාධියක්ම මම කියනවා. ඊට වැඩි මම අද දිනුනොයි මට දැන් මේක තියෙනවා මේක තියෙනවා කියලා ඒ ආත්මය පෝෂණය කරන්න මමයා ඝන බහල කරගන්න මාන්නේ ලොකු කරගන්න තණ්හා වැඩි කරගන්න මේ සද්දා සීල සත් සමාධි ප්‍රඥාවත් පාවිච්චි කරන්න පටන් ගන්නවා. ඒකකොට ඉන්නේ ඉන්නේ මේ වැඩෙන්න වැඩෙන්න මේ කෙලස් වැඩෙන පැත්තක් කියනවා. මායාට ඉඩ ඇරෙන පැත්තක් කියනවා. නිසා ඉන්නේ ඉන්නේ නිහතමානී වෙලා ඒක කඩන්නේ මේ කඩන්න තියෙන ක්‍රමේ වචනට දානවා කියන තියෙන්නේ අපිට හොඳට සද්ධාව තියෙන වෙලාවක් වෙනවා. ඊහා සමාන වෙලාවක් වෙනවා සාමාන්‍ය මේ මොසන්දාල වෙච්ච කිසිම සද්ධාාවක් නැති. Tamanටම Tamanට ලැජ්ජ වෙන විදිහේ අවස්ථාවල් වලට මේ භාවනා ජීවිතය දෙකක් වෙනවා. හොඳටම සද්ධාව තියෙන අවස්ථාවකුත් වෙනවා. සද්ධාව ගන්නම දෙයක් නැතුව. කවුරුත් කිව්ව දේ අහන්න තරම් ඔලොමලකම් වෙලාවක් එනවා. මේ දෙකම හිතේ පෙරළ දෙකක් පමණක් බලන්න. ශ්‍රද්ධාව හොඳයි ඔලොමලකම නරකයි කියලා තේරුම් බේරුම තියෙන තාක්කල් අත්වාද උපාදානෙට ඉඳ තියෙනවා. ශ්‍රද්ධාවට අශ්‍රද්ධාවට සමහිත පහල කරගන්න පුළුවන්. මේකට ඉංග්‍රීසියක් වශයෙන් සර්වචනාංශේ රහතන් වහන්සේ හඳුනන්නේ අස්සද්දෝ කියලා. අස්සද්දෝ අකතඤ්ඤෝ කියන වචන දෙක පාවිච්චි කරනවා රහතන් වහන්සේ නමක් හඳුන්වනවා. ඉතින් රහතන් වහන්සේට අදහන්න දෙයක් නැහැ උන්වහන්සේ අත්දකලා නෙදී හැමදේම. රහතන් වහන්සේ ලද්දාව. පටන් ගන්නකොට තමයි සද්ධාව ඕනේ. මේ සද්ධාව හැදෙන්න ඕනේ කැඩෙන්න. හැදෙන්න ඕනේ කැඩෙන්න කීයේදීම මූල කර්මස්ථානේ පවත් ගන්න පුළුවන්. හොඳට සද්ධාව තියෙනවා තානපණි කරතයි. සතිය පවත්. අද්දා හොඳටම කැඩිච්ච වෙලාවේ සතිය පවත් ගන්න පුළුවන් අඩුවක්. සද්ධාව කැඩිච්ච බව දැනගන්න. අත්වාද උපාදාන කියන්නේ. සමාල්ලාවට හොඳ වීර්යයක් තියෙනවා. ඉඳගත් වෙලාවල හොඳට සමාධිය නඩත්තු කරන යන වීර්යයක්. සමාහට පර්යංක තීරියයි. සක්මණේ සිටින්ද කියලා. ඒකට අර පරියන්කේ උනන්දු ඉන්න වෙලාවදී හොඳයි කියනවත් ඉන්න කිය වෙලාවේ නරකයි කියන ගත්තොත් පරියන්ක ආහන සමුහ බාහනට එන්න කම්මැලි වෙනවා. අපෝ කියලා නිදි ගියොත් එහෙම හොඳ නැහැ කියලා ඉතින් කොට් හදලා කොට් හදලා තියන්නේ ඒ කුඩ ඉඳකට බාහන කරන පොඩ්ඩක් නිදිමත වෙනකොට <laughs> කොට්ටෙටම හේමේට වෙනකරු බුද්ධි යණ්ඩයි යන්නේ බුදු වෙන්න නේ. <laughs> පහනවත් දැත්තට ආවම දෙකම තියෙනවා. බුදු වෙන කට්ටියක් තියෙනවා, බුදු වෙන කට්ටියක් තියෙනවා. මේ දෙක නතු බෑ. මේ දෙකම භාවනාදී තියෙනවා. මේක විතරයි තියෙන්න ඕනේ කිව්වොත් ඒක අන්තවාදයක් කරනවා. ඒකම සතිය තියෙන වෙලාවල් දන්නවා, සතිය නැති වෙලාවල් දන්නවා. මේ දෙකට සමබර හිත පවත්නවා කිව්වහම එහෙම නැත්නම් කාටද කියන්න පුළුවන් නම් මෙන්න මේ දවසේ මට මෙන්න මේ ටිකේ සතිය තිබුණ නැහැ කියලා මම හිතනවා ඒක හොඳම සතියක් කියලා. සතියේ සතිය විතරක් නෙමෙයි අසතියත් අහුවෙන්නේ. සතියේ අරමුණේ ඉන්න වෙලාව විතරක් නෙමෙයි අරමුණේ නැති වෙලාව නැති බවත් අහුවෙන්නේ. ඒකේ විශිෂ්ට සතියක්. ඒකට සති බලය කියලා කියනවා. යෝගම සමාධියක් කියන සමානලට ඉතාමත්ම හරියටම චීන කන්නඩියක් දාලා බැලුවා වගේ ටෝච් එකක් ගහලා බැලුවා වගේ තාම හොඳට පැහැදිලිව පේන සමානට පුවක් කිත්තක් ගලේ ගහුවා වගේ නන්නත් ආරලා සීසීකට ගිහිල්ලා ගණ්ඩ දෙයක් නැතුව කුඩු වෙලා යන සතියක් සමාධියක් තියෙනවා මේ දෙකම හිතේ தත්ත දෙකක් විතරයි හිතේ තියෙන චෛසික එක එක එකලස් වෙනකොට සමාධිය කියනවා විසිරලා යනකොට අස්ස සමාධිය නැති වික්ෂිප්ත භාවය කියනවා මේ මැෂ පොදියට එකතු වෙච්චාම සමාධිය කියනවා මේ මැෂ විසිරලා ගියාම විචිප්ත භාවය. ඉතින් මේ මාසන මොකොත් වෙන්නේ නැහැ. පොඩි හිටියත් මේ මාසම මේ මාසමයි විසිල්ලා ගියත් මේ මාසම මේ මාසම. ආයෙසට පොඩි ගහන්න පුළුවන්. ඉතින් පොඩියම හිටියොත් එහෙම කොහෙද මින් පණ යදන්න වෙලාවක් හම්බෙන්නේ. පොඩිය හිටලා කරන්න බෑ. එළියට ගිය වෙලාව තමයි මේ බැඳිය කරන්න වෙලාව ආයෙ පොඩියට එන්නේ නිසා මේක විසිරෙන වෙලාවකුත් ඕනේ. හැදෙන වෙලාවකුත් දෙකටම බැඳුනොත් මේ ශක්තිය කොහොමද? උන්ට පැහැදිලිව පේන විපල්ප පිළිසිතුව වැටහෙන ප්‍රඥාව පහළ වෙන වෙලාවක සමහරට තමන්න හොඳටම තියෙන තමන් පිස්සෙක් පිහාටෙක් ඔළුව නරක් වෙච්ච මිනිස්සේ ඔළුව අංජබජා අපි කියන්නේ හේදි කියන්නේ ඔළුව ක්‍රේල් වෙලා කියලා මොලේ ක්‍රේල් වෙච්ච කට්ටියක් තියෙනවා දෙකම එකයි හොඳට තේරලා පැහැදිලි වෙන වෙලාවකුත් තියෙනවා සම්පූර්ණ කොණ්ඩේ නෙවෙයි ඔළුව ක්‍රේල් වෙන වෙලාවක් යන දෙකම එකයි දෙකම එක මිනිස්සෙක් තුල තියෙනවා මේ දෙකේදිම මේක හොඳයි මේක නරකයි කියන ගත්තොත් මේ හැම එකක් පාසම තමයි හොඳ ඒක නැතිවීම පිළිබඳ පශ්චාත්තාපයක් වෙනවා මෙච්චර සිල් රකින්න භාවනා කරන මගේ ඔළුව ක්‍රේල් වුණා කියලා තවත් ප්‍රශ්නයක් මේ දේ කවදාද අපි හිතා ගන්න තේරුම් ගත්තයි කියලා අත්තා කියනකොට වගේ නැති වෙන එකත් හිතේ තත්ත්වයක් විවිධ තියෙනා වගේම නිතිමත වෙන එකත් හිතේ තත්ත්වයක් සමාධිය සීලේ මේ සතිය තියෙනවා නැති වෙන එකම තත්ත්වයක් සමාධිය තියෙන වෙලාව නැති වෙලාව දෙකම හිතේ තත්ත්ව. ප්‍රඥාව ඇති වෙලා නැති වෙලා කියලා තමන්ගේකට තමන් අනුකම්පා කරන්න ගිය දවසේ විතරයි අනික් කෙනෙක්ගේ වැරද්දක් දැකලා අනුකම්පා කරන්න පුළුවන්. තමන්ගේ මේ දෙකට අනුකම්පා කරන්න බැරි මිනිසෙක් ඉන්නේ කවදාකවත් පුළුවන් නේද අනුන්ගේ වැරද්දකට අනුකම්පාවක් බලාපොරොත්තු වෙන්න. විවිධ ලෝකගේ වෙනුවට අපි උදේ ඉඳලා හැන්ද වෙනකම් මොන්න තරම් වෛරෙන් දින්නේ කියලා බලන්න සද්ධාව අඩු වෙච්ච ගමන් අපි අපිට සාප කරනවා. වීර්ය අඩු වෙච්ච ගමන් අපි අපි ගින්නට යොප් කරගන්නවා අපායටපත් කරගන්නවා අපේ තලෝකයටපත් වෙනවා. සතිය පොඩ්ඩක් නැති වෙච්ච ගමන් අපිට සම්පූර්ණ අපි සාප කරගන්නවා. සමාධිය පොඩ්ඩක් නැති වෙච්ච ගමන් අපිට සාප කරගන්නවා. ප්‍රඥාවට ඒ තරම් අපි ලොල් ගිචුයි. ඒක නිසා අපි Tamanට මේ සාප කරගන්න කතිය කොච්චරද කියලා කියනවා. වර්තමාන මොහොතට එන්න බැරිකම නෙමෙයි තියෙන්නේ අපි වර්තමාන මොහොතට පුදුම තරහයි පුදුම වෛරයි පුදුම ශාපයක් කරනවා ඒක අපිට නීරසයි මේකටයි අවිද්‍යාව කියන්නේ මේකයි කෙලස් කියලා කියන්නේ වර්තමාන මොහොත හැමෝටම සමෝෂේ තියෙනවා නමුත් අපිට ඉතින් ගියාම හරි කම්මැලි හරි නීරස අයියෝ ඕක කරලා නිවන් දකින්න පුළුවන් මේව නිකන් හුස්ම ගියා බලන්න නිවන් දකින්න පුළුවන්ද ඕක හුලක් නේද කවුරක්වත් කැමති නැහැ මේ සරල ක්‍රමයකින් යයි කියලා. ඒ තරම් අපි වෛර කරනවා. ඒ නිසා අපි මේ වෛරය තමයි මේ යුද්ධ වශයෙන් මේක දෙමළ මේක සිංහල මේක බෞද්ධ සිංහල බෞද්ධ අලංකාරය මේක කතෝලික කියලා. මේක තමයි මේ එළිය වැඩ කරන්නේ. ඒ නිසා අපි ගණන් කෙනෙක් වරද්කාරයෙක් අන්‍ය ආගමිකයෙක් කියලා දැක්කොත් උගේ පුංචි වැරද්දක් දැක්කත් කද්දාක සමාව දෙනවා. ඉතින් සමාව දෙන්න ඕනේ එවන්ස නෙමෙයි Tamanne පෙලෙන්නේ. මේ මේ මේ ඇතුළේ පැහිලා නිසා. ඒ නිසා කවදා හෝ මේ අත්වාද උපාදාන කියන විදිහට මේ හොඳ ධර්ම හෝ වේවා යුවා පිළිබඳව අර විදිය වර්ගීකරණයක් එනකොට ඒක ස්වභාවය. ඒක දැනගෙන ඔන්න මම දැන් සද්ධාවට ආශාව පාලන. මෙන්න අශ්‍රද්ධාවට තරහව පාලන හොඳට දැනගත්තා නම්. බුද්ධ ඥානසිකන මෙන්න මේ ටික මට ඔබලා වෙනුවෙන් කරලා දෙන්න බෑ. මම ඔයාලට පාර කියලා දෙන්නම්. පාරේ යනකොට ලස්සන දේවල් නෙවෙයි හම්බ වෙන්නේ. මේ නරක දේවල් හම්බනේ හැම නරක දේකම පාඩමක් තියෙනවා. නිසා එකක්වත් අල්ලන්න එපා මම මාගේ කියලා අල්ලනවා ඒක ඒ විදිහට දකින්නේ කියලා ඒ උපාදාන පහළ වෙන පහළ වෙන හැටි එක්කෝ කාම උපාදාන, ditth උපාදාන, සීලබ්බත උපාදාන, අත්වාද උපාදාන පිළිබඳ බැලුවොත් මෙච්චර ලස්සන විස්තරයක් දීපු එකම ශාස්ත්‍රුන් වහන්සේ නමක්වත් ලෝකේ මෙච්චරම ස්වාධීනව මෙච්චරම ඕන කෙනෙකුට කාලා දිරව ගන්න පුළුවන් දර්ශනයක් ඊට සාස්ෘණ වාචනමක් නෑ. ඒක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. උන්වහන්සේ කොච්චර වෙහෙස ගත්තද මේක තව කෙනෙකුට කියලා දෙන්න. තේරුම් ගන්න ඕනකමක් නැති. අසගමනන් මොකද කිරිය බුදුහාමුදුර ළඟට එනකොට. ඔය එන්නේ මොකද්ද මගෙන් උපස්ථාන ගන්න? ඔයගේ කකුල හොදන්න ඕනේ නැහැ. සාක්ෂි වංශේ කිව්වලා අපිට ගණන් ගන්න. ඕන්නම් ඇවිල්ලා ඉඳගත්තා වයි එකක් කරු කරන්න එපයි කියලා. එනකොට බුදුහාමුදුර ප්‍රතික්ෂේප කරා. මුන්න තරම් ප්‍රයත්න කරලාද බුදුරජාණන්සේ පස්සගමාණුගේ අවධානය ගත්තේ. අවධානය අරනමක කියලා දුන්නා කිව්වට පස්සේ බුදුහාමුදුරන්ගේ බුදු වීමට වැඩිය වටිනවා. මේ තේරුම් ගන්න කැමැති නැති තව කෙනෙකුට මේක කියලා දෙන එක. ඒ නිසා අපි අංශු මාත්‍රයක් වෙනතට විදිය සතුටුමත් වුණොත් වෙනතට මේ ධර්ම ඉගෙන ගත්තොත් අපි බුදුහාමරණ කොච්චර ගෞරව කරාවිද? අපි එහෙම නැතුව මේ තිරිසනුන් වගේ මේ කාමයටම පිටිපස්සේ ගිහිල්ලා. කාමේ පහියන්නේ නැහැ. මේක ප්‍රමාණයක් තියෙන එක අවශ්‍යයි. ඒකටම ගත කරලා අපිට මේ භාවනා කරන්න වෙලාවක් නැහැ. අරග කරන්න මේක කරන්න නැහැ වෙලාවක් නැහැ කියලා කියනවනේ. ඉතින් අපේ ආත්මයට අපේ වැඩ පිළිවෙලට ලැජ්ජාවක් වෙනවා. බුදුහාමරන්ට ලැජ්ජාවක් වෙන නිසා අපි උත්සාහ කරන්න ඕනේ මහා ලොකු දේවල් එපා. වෙනදට වඩා එක චිත්තක්ෂණයක් සතියෙන් ගත කරනවා නම් ඒක බුද්ධ පූජාවක් වේවා. ධර්ම පූජාවක් වේවා සංඝ පූජාවක් වේවා මගේ ශීලයට ආඩම්බරයක් වේවා කියලා. මේ පුංචි දේ අගේ ආඩම්බරේ කරන්න පටන් අරගත්තොත් වැඩි කල් යන්නේ නැහැ සත්‍ය අවබෝධය. ඒ නිසා අද දවසේ ධර්ම දේශනාවත් මේ කරගෙන යන වැඩවලට ධෛර්යය පිණිස හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමින් ධර්ම දේශනාව මෙතන නැවත කරනවා සියලු දිනාට සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා දැන් අපි මේක අවස්ථාවක් කරගන්නවා. පිටින් පිටින් උදව් කරන්නා වූ සියලු දෙනාටම ඉම්පැක්ට් වීම සඳහා මේ අදහසින් සම්ප්‍රදාන කුලව එත්තාවතාචාති ගාථා සජ්ජායනා කරලා අනුමೋದනා ශීර්ෂයෙන් පිළිගැනීමට පෙරදෙයි. ඉත්තාර්ථාචගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දීවානුමෝදන්තු සබ්බ සම්පත්තිය ittavata chakammehi sambataṃ puñña sampataṃ sabbe bhūtānumodantu sabba sampatti siddhiyā ittavata chakammehi sambataṃ puñña sampataṃ අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධා ආකාසට්ටා ච බුම්මට්ටා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤත්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං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 සතං සමාගමෝ සාව නිබ්බාන පත්‍ය සාදු සාදු සාදු සාදු අනුමෝදාමි සාදු සාදු අනුමෝදිතබ්බං සාදු සාදු කමාමි කමිතා සුවපත් විද්වා අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාති සමිජ්ජතු සුඛී හොතු සුවපත්ත්‍වා සුදේ